ගෞරවනීය මෑණිවරණි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ තවත් ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. එhmenan අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. අවසරයි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න 14ක් තියෙනවා. වාචික ප්‍රශ්නත් 4ක් තියෙනවා. හොඳයි. තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාව ඊටා හොඳින් කරගෙන යමි. සක්මන් මළුවේ ඇතිවන නිදිමත ගතිය මම ඊටා හොඳින් වීරයෙන් ප්‍රහීන කර දැම්මෙමි. තවමත් ඉඳහිට සතියෙන් සතියෙන් පිටපැනීමක් සිදුවේ. ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී මුලින්ම බුදුගුණ මෙනෙහි කර කයත් සිතත් තැම්පත් කර ගතිමි. ඉන්පසු තවදුරටත් ධාතු මනසිකාරය කර සිතිවිලි දෙස බලා හිඳිමි. මෙසේ සිතිවිලි දෙස බලා හිඳිද්දී සිතිවිලි නැති අපූර්ව සම්දිස්ථානයක් මුණ ගැසේ. එහි සමාධියෙන් සිටින විට එකවරම කනට ඒකාකාරී හඬක් ඇසේ. එය උස් පහත් බවින් තොර රැහැයි නාදයක් මෙනි. වෙන කිසිම සිතවිල්ලක් හෝ හඬක් හෝ නොමැත. මම අර නාදය මත සිත තබා සිටිමි. සමාධියෙන් මිදුන විටද ඒ ශබ්ද එලෙසම පවතී. බොහෝ වේලාවක් සිටිය හැකිය. ඉන්පසු කල යුත්තේ කුමක්දැයි නොදැනිමි. ස්වාමින් වහන්සේ මාගේ භාවනා ක්‍රමේ යම් වරදක් ඇතොත් එය පහදා දෙනමෙන් දෙපා නැමෙද යටහත් පහත්ව ආයෝජනා කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. හොඳයි. ඒ කියන්නේ කොහොමත් අපේ ওই විදිහට හිතේ සංසුම් භාවයක් ඇති වෙනකොට මේ සද්දය මොකක්ද ඒකට අපි සාමාන්‍යයෙන් කියනවා sound of silence කියලා. මේ නිහඬ භවයේ හඬ කියලා තමයි තින් කියන්න වෙන්නේ. ඒක තියෙනවා නිකන් 아무තු දෙයක්. කියන්නේ හිත තැම්පත් වෙනකොට නිකන් කනේ සද්දයක් වගේ දෙයක් එනවා. ඒක අර හුඟා දෙනකොට ඔය කියන වගේ රැහි හඳක් වගේ දෙයක් තමයි ඇහෙන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් විදිහට ගන්න ඕක يعني ඕකට කන ඇහැතියා මේ ඕක අහාගෙන හිටියා කියලා ඒ තරම් ඉතින් ඒකෙන් ලොකු දෙයක් නැහැ. අපිට ඒක ඇවිල්ලා ඒක සම්දිස්ථානයක් පමණයි ඒකෙන් නිරූපණය වෙනවා අපේ හිතේ දැන් තැම්පත් භාවයක් හොඳට තියෙනවා කියලා. ඒ නිසා ඔතනට ආවනම් ඒක හොඳයි. ඒක තියෙනවා නම් හොඳයි. ඒ කියන්නේ හිතේ තැම්පත් බවක් දැන් ඇති වෙලා තියෙනවා. හිතේ නිශ්චල භාවයක් තියෙනවා, නිහඬ භාවයක් තියෙනවා. හැබැයි එතන ඉඳලා ඉතින් විපස්සනාවක් වැඩෙන්න ඕනේ. කියන්නේ විපස්සනාවක් කෙරෙන්න ඕනේ. අපි හිතමු ධාතු මනසිකාරය නම් වඩන්නේ ධාතුන්ගේ ලක්ෂණ දිහා හොඳට බලන්න ඕනේ. අපි චිත්තානුපස්සනාව නම් වඩන්නේ චිත්තානුපස්සනාවේ ඒ පොඩ්ඩක් මනස සැහැල්ලු කරලා සිතුවිලි වලට එන්න දෙදී බලබලා යන්න ඕනේ. ඒ කියන්නේ බලබලා යනකොට තමයි අන්න ඒවා තැම්පත් වෙන්න ගන්න. නැත්නම් සිතුවිලි නොදැනී යන්නේ, නොපෙනී යන්නේ. සිතුවිලි සම්පූර්ණයෙන්ම අපව හතරලා යන්නේ. ඉතින් මේ කියන්නේ මේ සිතුවිලි වල එන යන දිහා බැලීමත් වැරදක් නැහැ. ඒ කියන්නේ සිතුවිලි වල හට ගන්නා ආකාරය නැතිලා යන ආකාරය. සිතුවිලි වල හට ගන්නා ආකාරය නැතිලා යන ආකාරය. කියන්නේ කායानुපසනාවට, වේදනානුපසනාවට, චිත්තානුපසනාවට, ධම්මානුපසනාවට මේ හැම එකටම ඒ ස්වභාවය පොදි. සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා කියන එක ඇත්තරම් පොදි. ඒ නිසා කායानुපසනාව මට්ටමකදී ධාතු මනසිකාරයකදී ඒක බැලුවත් ප්‍රශ්නයක් නැහැ. චිත්තානුපසනාව කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒකට තමන් කැමති නම් ඒකෙදී ওই විදිහට සිතුවිලි එන යන දිහා හොඳින් බලාගෙන ඉන්න පුළුවන් නම් ඉතින්දී අපි උදව් කරන්නේ නැති වුනහම ඒක බොඳ වෙන්න ගන්නවා. නැත්නම් ඒක දුරු වෙන්න ගන්නවා. ඒක නිකන් අනුන්ගේ දෙයක් බවට පත් වෙන්න ගන්නවා. ඊට පස්සේ යන්න නොපෙනී යනවා. ඒ නිසා ඒකේ වැරද්දක් නැහැ. කළා තියෙනවා හොඳයි. ඔය 100ට නිකන් හිත තියාගෙන හිටියා කියලා ඒ තරම්ම ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා මේ ඕක නිකන් හිතන්න පසුබිම වගේ. මම මීට කලිනුත් මම හිතන්නේ මම කිව්වා. ඒ කියන්නේ අපි අපි දැන් අපි වේදනාව බලමින් ඉන්නවා. මේක හොඳට අපි ලං වෙලා බලමින් ඉන්නවා. හැබැයි ඒ ඇත්තට හුස්මත් ගන්නවා. ආනාපාන සතියක් තියෙනවා. නමුත් අපේ දැන් අරමුණ මේ වේදනාව. අන්න වගේ දැන් අපි සද්ද තියෙනවා. ඔය කියන හඬ තියෙනවා. නමුත් ඒක අරමුණු කරන්න යන්නේ නැතුව ඒ වෙනුවට හොඳට දැනෙන දෙයක් බලන්නයි තියෙන්නේ. මොකද මේ සද්දේ අපිට විපස්සනාවට ගන්න බෑ. ඕක දිහා අහන් හිටිය කියලා විපස්සනාවක් වෙන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සතිය වැඩිීමේදී ගොරෝසුවට දැනෙන ආස්වාස ප්‍රස්වාස සියුම් වී නොදැනී යන තත්වයටපත් වූ විට තව දුරටත් ඒ දෙස කිසිත් නොකර බලා සිටීමේදී නොදැනුවත්ම ගැඹුරු සමාධි තත්වයකට පත්වෙන අතර කයෙහි කිසිත් නොදැනෙන බව නොදැනෙන මෙම తත්වයේ බොහෝ වේලාවක් සිටිමි. මින් අත්මිදීම පිණිසත් විපස්සනාවට වැඩි නැඹුරුවක් අපේක්ෂාවෙන් මෑතක සිට කයෙහි දැනෙන ධාතු ගුණ වරහන් ඇතුලේ කයෙහි ස්පර්ශවන ස්ථානවල කෙරෙහි සතිය පවත්වමි. ක්‍රමයෙන් ස්පර්ශවන ස්ථානද නොදැනී යන අතර ඉන්පසු මුළු කයම නොදැනී ගොස් යම් සමාධි තත්වයකට පැමිණේ. අවට ඇති ශබ්ද ශරීරයේ යම් වේදනාවන් දැනෙන අතර ඇතැම් විට කිසිම දැනීමකින් තොරව කිසිත් නොකර සිටිමි. මෙහිදී නැවත කය දෙස බැලීමට යෑම නිසා සංස්කාර ඇතිකිරීමක් සිදුවන්නේද වේදනාවට සිත යොමු කිරීම පවා සංස්කාර කිරීමක් වන්නේද මෙහිදී සිදුකල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිමි ඔබ වහන්සේට අමා මහ නිවන් අවබෝධ ලැබේවා කාගෙද කියලා කියන්න බලන්න හොඳයි තෙරුවන් සරණයි මහත්තයා පොඩ්ඩක් විස්තර කරන්නකෝ මට ගිය විදිහේ ස්වාමින් වහන්සේ පරයන්ක භාවනා ආනාපාන සතිය මුලදී ගොරෝසුට දැනෙනවා. ඒක දිහා බලාගෙන ඉදිද්දී ක්‍රමෙන් තුනී වේගන ගිහිල්ලා නදුනොත්තටමපත් වෙනවා. හරි. මේ தත්ත්වේ මම ඉන්න ඉන්න ඉන්න මම දන්නව නැතුව ගැඹුරු සමාධියකට යන්න පටන් ගන්නවා කියහට. ඊට පස්සේ මුකුත්ම දන්නේ නැහැ. නිින්ද ගිහිල්ලාද දන්නෙත් නැහැ. පැයක් හමාරක් වුණත් ඉන්න පුළුවන්. මට තේරුණා මේකෙන් එච්චර වැඩක් වෙන්නේ නැති ගතියක් වගේ. පස්සේ මම කයෙහි දැනීම කෙරෙහි සිත යොමු කරා. අත තියාගෙන ඉත කකුල් වදින. එතකොට ඒවත් ක්‍රමයෙන් නොදැනී ගිහිල්ලා පස්සේ කයම නොදැනී යන තත්යකට එනවා. හැබැයි එතන බොහොම නිශ්චල අවස්ථාවක්. අවට ශබ්ද තේරෙනවා, ඇඟත් තේරෙනවා. ඉතින් මුකුත් නොකර ඉන්න පුළුවන්. නමුත් නැවතත් මම කයෙහි මොකුත් නොකර ඉන්නව වෙනුවට කය නැවත බලන්න යන්නේක සංස්කාර කිරීමක්ද කියලා මට හිතෙනවා. දැන් අතන හැබැයි ওই දෙකේ වෙනස හඳුනා ගන්නත් ඕනේ. දැන් අර මහත්තයා මුලින් ආනාපාන සතිය හරහා ගිහිල්ලා ඔහේ ඉන්නකොට සමාධිය යන යෑම එතන තියෙන සමත පැත්තක් කියන්නේ. එතෙන්දී ඒක අර මහත්තයා කිව්වා වගේ ඒක හිටියා කියලා අපිට ප්‍රඥා වර්ධනය වෙන්නේ නැහැ. එතෙන්දී ඒකෙන් එළියට ආවිලා අනිවාර්යෙන් විපස්සනාවක් කරන්න ඕනේ. ඊට පස්සේ හැබැයි විපස්සනා කරමින් ඉන්නකොට නම් ඔය දෙවන தත්ත්වය අත්දකින්නේ ඒක වැරද්දක් නැහැ. එතෙන්දී හැබැයි ඒ කියන්නේ හොඳ හැබැයි හොඳ විපස්සනාවක් කරාම යන්න ඕන. එහෙයි. හිතන්න අපි වේදනාවද බැලුවේ නැත්නම් මොකද්ද බැලුවේ? වේදනාවක් බලන ස්පර්ශය වෙන එකක් බලන. ප්‍රශ්නයක් නැහැ. ඒ ඒ ඕනම එකක් හොඳට ඒකේ යථා ස්වභාවය දකිනා අතරේ තමයි අර සමාධිය වෙන්න පුළුවන්. හරි. නිවැරදි මේ විපස්සනා පැත්තෙන් යන එකේ නිදන් අරක හොඳමෙන් බලමින් ඉන්න අතරේ තමයි මේ දේ සිද්ධ වෙන්න ඕනේ. එහෙයි. ඒතකොට තනිකර හොඳම කියන්නේ පිරිසුදු විපස්සනාවක් තියෙනවා නේද? ඊට කලින් මම කියන්නේ පිරිසුදු විපස්සනාවක් ඇතර තියෙනවා නම් ඒ පිරිසුදු විපස්සනාව හරහා අන්න හිත අනිශ්චිත භාවයකට යන්න පුළුවන්. මේක වැරද්දක් නෑ. හැබැයි එහෙම ගියා නම් ඊට පස්සේ පුළුවන් තරම් හිත පුරුදු කරන්න එතන පොඩ්ඩක් පවත්වන්න. නැවතත් ආයේ කය බලන්න අවශ්‍යතාවය අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ. එතන ඉන්න පුළුවන් නම් ඉන්න. ඉන්න. ඊට පස්සේ අපිටම හිත විසින්ම වෙන මොකක් හරි අරමුණක් ගත්තා කියලා අපි කළා නෙමෙයි. හිත විසින්ම. එහෙම නැතිනම් අපිට කරන්න දෙයක් නැහැ. අපි ආයේ හිත නිදහස් කරගන්නයි තියෙන්නේ. ඔව්. හිමීට එතකොට ගැන හිත ගැන තමයි අවධානය ඉබේ වෙනවා එතකොට. දැන් හිත නිදහස් වුණා. හිත ගැන අවධානයෙන් ඉන්නව මුකුත් නොකර. ඊට පස්සේ බැරි වෙලාවත් හිත විසීම මොකක් හරි ඇල්ලුවොත් අතහරිනවා. අතහරිනවා. ඒ මිසක් අපි දැන් වොමනාවෙන් ඒකෙන් අයින් කළා ආයෙත් වේදනාව බලවන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. ඔව්. හැබැයි ඉතින් අර හිතේ තියෙන ස්වභාවය තමයි අපේ මේ ආපු ගැම්ම මදි නම් එයා වැඩි වෙලා ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ. චිත්තානුපස්සනාවට යන්න උනත් අවශ්‍යතාවයක් නැහැ එහෙම නෑ. ඒ කියන්නේ චිත්තානුපස්සනාවට යන්න වෙන්නේ ආයෙත් හිත ඇල්ලුවොත් පමණයි. පමණයි. ඔව්. තව පොඩ්ඩක් පුරුදු කරන්න. පුරුදු කරන්න. හොඳයි. අවසරයි ස්වාමින් වහන්ස මා ආනාපාන සති භාවනාව තුලින් සමාධිගතව එහි සිට වේදනානුපස්සනාව වඩන අයෙක්මි. සක්මන් භාවනාව සක්මන ලබා දී ඇති කමඨහනට අනුව ඊටා හොඳින් කරන්නෙමි. ඊයේ රාත්‍රියේ පැයක් පමණ සක්මන සාර්ථකව කර අවසානයේ මාහට අත්හදා බැලීමක් කිරීමට සිතුනි. ඒ අනුව පර්යංකේ කෙලවර ලබා සිටි සතිය තුලින්ම කිසිදු ආධාරකයක් නොමැතිව නිදහස් ස්ථානයක සිටගෙන මුල් කමටහන යටිපතුල් දෙසටම සතිය පිහිටවා ගත්ෙමි. මේ ආකාරයෙන් සතිය පිහිටවන විට යම් සමාධියක් ලැබෙනු අත්විඳි වාර කීපයක්ම ඇත. එය කෙටි කාලයකින් අවසන් කරමි. එහෙත් ඊයේ රාත්‍රියේ මා එම සමාධිය දිගින් දිගටම ප්‍රගුණ කරන ලදී. විඩාණි 3ක් පමණ යන විට යම් යම් ධාතු ලක්ෂණ ප්‍රකට විය. ඒවාද ඇතිවෙන නැතිවෙන ආකාරය බලමින් ටික වේලාවක් සිට නැවත මූල කර්මස්ථානය වන යටිපතුලටම සිත යොමු කර එහි ඇති වේදනාවන් නිරීක්ෂණය කරන ලදී. යටිපතුල් දෙකේම ස්පර්ශය නිසා ඇතිවන වේදනාවල් වල ඇතිවන පවතින නැතිවෙන ස්වභාවයක් අත්විඳින ලදී. මෙසේ සිටින විට ඊතා පහසු සමාධියක සිත ඇති බවද දැනුනි. පපුවෙන් උඩ කොටස නිදහස් පරිසරයක පවතින බව දැනුනි. පපුවෙන් යට කොටසේ මාහට දැනුනේ පතුලේ වේදනාව පමණකි. මේ ආකාරයෙන් ඊතා පහසුවෙන් ඍජුව කිසිදු ආයාසයකින් තොරව විනාඩි 40ක පමණ කාලයක් සිටියෙමි. පෑ 3-4ක් උවත් සිටීමට හැකියාව පැවතිනි. මේ සිටින කාලය තුල යම් යම් අවස්ථාවල අතීත අනාගත නොවන වර්තමාන සිතුවිලි පමණක් පැමිණ ඉක්මනින් ගෙවී යන ලදී. තෙවන මහල තුල මෙම මේ ආකාරයෙන් පැයක් ඊ විනාඩි 40ක් ගත කර භාවනාවෙන් මිදී පළමු මහලේ පර්යංකයට පැමිණීමේ. එහි වෙනදා ඇතිවන යම් පීඩාකාරී ස්වභාවයන් වලින් තොරව ඊතා පහසුවෙන් පර්යංකයේ ආනාපාන සතියේ යෙදුණෙමි. කෙටි වේලාවකින් සිත සමාධිමත් වී කය ඊතා සැහැල්ලු වී විනාඩි 35ක් පමණ තිබුණි. වේදනානුපස්සනාව වැඩිවීමට වේදනාවක් ඇති නොවීම නිසා පර්යංකයෙන් නැගිට්ටෙමි. මට ඇති ගැටලු නම් 1. ইহත සඳහන් පරිදි කළ අත්හදා බැලීම් ඉදිරියට වර්ධනය කිරීම සුදුසුද? දැන් අත්හදා බලනවා කියලා කරලා තියෙන يعني සක්මනේදී කරපු එක ගැනද කියන්නේ? ඔව් සක්මනේ කරපු එක ගැන. පොඩක් අය කියන්නකෝ ඒක. සක්මණට ලබා දී ඇති කමඨහන අනුව ඉතා හොඳින් කරන්නෙමි. ඊයේ රාත්‍රියේ පැයක් පමණ සක්මනේ සාර්ථකව කර අවසානයේ මාහට අත්හදා බැලීමක් කිරීමට සිතුනි. ඒ අනුව මේ වචනේ සමහරට පර්යන්තේද පර්යන්කේද කියන මතන කෙලවර ලබා සිටි සතිය මුලින්ම කිසිදු ආධාරකයන් නොමැතිව නිදහස් ස්ථානයක සිටගෙන මුල් කමාටහන යටිපතුල දෙසටම සතිය පිහිටවා ගත්ෙමි. මේ ආකාරයෙන් සතිය පිහිටවන විට යම් සමාධියක් ලැබෙනු අත්විඳි වාර කීපයක් ඇත. එය කෙටි කාලයකින් අවසන් කරමි. එහෙත් ඊයේ රාත්‍රියේ මා එම සමාධිය දිගින් දිගටම ප්‍රගුණ කරන ලදී. විනාඩි 3ක් පමණ යන විට යම් යම් ධාතු ලක්ෂණ ප්‍රකට විය. ඒවාද ඇතිවෙන නැතිවෙන ආකාරය බලමින් ටික වේලාවක් සිට නැවත මූල කර්මස්ථානය වන යටිපතුලට සිත යොමු කර එහි ඇති වේදනාවන් නිරීක්ෂණය කරන ලදී. හොඳයි. මට තේරෙන දෙයක් නම් කියන්නේ මේ සක්මනේ යන ගමම්ම ඇතිවීම නැතිවීම ටික බලලා තේනවා. ඊට වඩා යමක් විශේෂ දෙයක් නැහැ කියලා තමයි මට තේරෙන්නේ. කාගේද? ඔව්. ඒ කියන්නේ මොකද විශේෂත්වය? ඒ කියන්නේ වෙනදට ඒ කියන්නේ සක්මන කරලා මම චුට්ටක් නිකන් අවසාන මොහොතේ පොඩ්ඩක් හිටගෙන බලනවා. හරි. එතකොට ඇත්තම පොඩි සමාධියක් හැදෙනවා. ඊ මට පොඩ්ඩක් හිතනවාක දීර්ඝ කරලා බලන්න. හරි. ඒ කියන්නේ අවසන් සක්මන අවසානයේ සොයනවා. හරි. අවසානයේ අවසානයේ එහෙම හිතනවා. කෙලවරේ. එහෙම දැන් සක්මන හොඳට කළා එහෙම හිටියා හිත එහෙම නිකන් තැම්පත් වෙනවා වගේ සමාධියකට ගියා. ගියා. එතකොට කෙලවර ඍජුව කිසිම ආධාරයක් නැතුව හිටගෙන තමයි හරි. භාවනාව වැඩි වෙයි. හරි. එතකොට එතකොට ධාතු ලක්ෂණ පේන්න ගත්තා. ධාතු ලක්ෂණ දැනෙනවා ගලන ගතිය ඒ වගේ ප්‍රශ්නීය ගතිය මේ ඝන ගති ඒ ටික දැනෙනවා දැනන ගමන් ඒවා ඇති වෙලා නැති වෙන යන දැක්කා. නමුත් අර මූල කර්මස්ථානයේ මගේ යටිපතුල තිබ්බ හින්දා නැහැ කමක් නැහැ. ඒකේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ දැන් සක්මනේ යෙදෙනකොට හොඳට හිත සමාධි වුණා නම් ඔය කරුවා වගේ පොඩ්ඩක් නතර වුණාම ඒක තව සමාධි පැත්තෙන් වර්ධනය වෙන්නත් පුළුවන්. ඉතින් ඔය හැම එකම ප්‍රයෝජන තියෙනවනේ ඉතින් ඇත්තටම. ඒවයි. අපේ හිත මුලදී හොඳට සමාධිය හදාගන්න වෙලාවේදී සක්මනේදී පවා හොඳට එකලස ආවනම් හිත සමාධි වෙන බව තේරෙනවා නම් ඒ සමාධිය ප්‍රගුණ කරන එක වටිනවා. එහෙමයි. දැන් ඊළඟට දැන් මෙතනදී සමාධිය වැඩෙනවට අමතරව තමන්ට ධාතු ලක්ෂණත් මතුවලා තියෙනවානේ. ඉතින් ඒ හින්දා ධාතු මනසිකාරය වඩන්න විශේෂ ඉරියව්වක් නැහැ. එහෙමයි. ඕන මිරියව්වක පුළුවන්. එහෙමයි. අර හිටගෙන ඉඳගෙන ඇඳේ ඉන්නකොට ඕන එකකට පුළුවන්. සනස අර වේදනාව වසනාව වඩන දැන්ට වඩන්නේ වේදනාව වසනාව. හරි. ඉතින් අර ධාතු බලන එක මට ඉබේම වගේ තමයි දැනුනේ ඒ අවස්ථාවේදී. ඒකෙන් මම බැහැර වුණා. නෑ එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඔය කොයි එකත් එකයි. ඒකලා වේදනාවක් ඇල්ලුවා. කමන්නේ. ඒ කියන්නේ දැන් Tamanට ඒ කියන්නේ ධාතු මනසිකාරය කියන්නේ කායනුපසනාව කොටසට අයිති. ඊළඟට වේදනානුපසනාව ඉතින් වේදනාව කොටසට අයිති. ඉතින් කොයි එකත් හැබැයි එකම කතාවක් තමයි කියන්නේ. ඒ හින්දා කොයි එක වැඩුවයි කියලාත් ඒ කියන්නේ අනිවාර්යෙන් මේකම කළ යුතුයි කියලා නීතියක් නැහැ. එහෙමයි. ඇත්තටම කායනුපසනාව වේදනානුපසනාව හුඟක් සමීපව තියෙන්නේ. ඇත්තට මේක නිකන් අපි අර බලන දෘෂ්ටි කෝණය අනුව තමයි එක අතකින් වෙනස් වෙන්නේ. දැන් හිතන්න අපි මෙහෙම අත තියන් ඉන්නකොට අපි කියනවා මේක මට සුවයක් දැනෙනවා කියලා. කියන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් මෙහෙම තියන් ඉන්නවා මට නිකන් හරි සුවයක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා කියලා කියන්න පුළුවන්. තවත් කෙනෙකුට කියන්න පුළුවන් ආ මෙතන මට උණුසුමක් දැනෙනවා කියලා. ඉතින් අපි අර ධාතු ස්වභාවය අර්ථ දක්වන ආකාරය. එතකොට මට ඒක සැප වේදනාවක් දිහා බලන විදිහට බලන්නත් පුළුවන්. නැත්තම් මෙතන තියෙන උණුසුමක් දෙහා නැත්තම් තද ගතියක් දෙහා බලන විදිහට බලන්නත් පුළුවන්. ඒ දෙක හුඟක් සමීපව තියෙන්නේ. කොයි එක වුණත් ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. ස්වයන්ස මේ එතනදී මට ඇති ගැටලුව උනේ ඒක දැන් මම එතනදී සාමාන්‍යයෙන් පර්යංකයට එනවා. හරි. එහෙම නැතුව ඒක ප්‍රගුණ කරාට ගැටලුවක් නැහැ නේද? එහෙම සක්මන් ඒ කරගෙන යන්නේ. ඉරියව්ව. ඉරියව්ව. කමන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ හිතට හිතට හේලා නිකන් ගැම්මක් ඇතිලා දෙනවා නම් මේක හොඳයි මේක කරන්න ඕනේ කියලා කරන්න. ප්‍රශ්නයක් නැහැ. මේ පරයන්කේටත් වඩා ගොඩක් පහසුයි වගේ. හරි. කමක් නැහැ. මේ අනිත් ප්‍රශ්නේ චයනංශ මේ එතන දැන් ඒ එහෙම ඉඳලා පරයන්කේට ආවට පස්සේ හරි. මට නිකන් හිතුණා මේ වේදනානුපස්සනාවක්, ඒ කියන්නේ වේදනාවක් මතුවෙන්නේ නැතුව විනාඩි 35ක වගේ කාලයක් තිබ්බේ සමාධිය මං ගැඹුරටම ගිය හින්දාද කියලා වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. මොකද කියන්නේ සමාධිය හුඟාවක් කරනවාම හිත පස්සද්ධියට යනවා. පස්සද්ධිය වැඩි වුණාට පස්සේ මේවා මතුවෙන්නේ නැහැ. එතකොට ඒක අපි සාමාන්‍යයෙන් පොඩ්ඩක් අරමුණු තියෙන මට්ටමේදී මතු කරගෙන යන එක ලේසියි ඉතින්. පසනා පැත්තේදී කියන්නේ හුඟාවක් පස්සද්ධි පැත්තක් වුණාට පස්සේ නිකන් කය සැහැල්ලු වෙලා හිත සැහැල්ලු වෙලා තියෙන නිකන් අර සැහැල්ලු භාවය තුළ ඉන්නවා මිසක් එතෙන්දී ටිකක් විපස්සනාව කරගන්න ටිකක් අපහසු ගතියක් තියෙනවා. මොකද අරමුණ ප්‍රකට නැහැ ඒ තරම්ම. එහෙමයි. එතකොට එච්චර දුරට යන එකේ يعني අපි එතනදී සමාධිය මේ සමබර කරගන්න තියෙන්නේ. අච්චර දුර ගෙනිච්චොත් අරමුණක් හොයාගන්න බැරි වෙනවා. එහෙමයි. අඩුම සමාධිය තිබ්බොත් කරගන්න බැරි වෙනවා. ඒ හින්දා මේ අතරමැදි අවස්ථාවක් තමයි සුදුසු. يعني අපිට හොඳට අරමුණ දැක ගැනීමේ උවමනාවක් තියෙනවා. හැබැයි අරමුණ ඕන්ට වඩා මේ පස්සද්ධිය හරහා මැකිලා ගිහිල්ලත් නැහැ. එහෙමයි. ඔව්. ඉතින් එතකොට සයන්සේ පරයන්කේ නැගිටලා නැවත භාවනාව අලුතින් පටන් ගන්න එක හරිය එහෙම නැත්නම් නවත්තන කරන්නේ. ඔව්. එහෙමයි. තෙරුවන් සරණයි. හරි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද දින පැය දෙකක්ම සක්මනත් පර්යංකය සමසම පැවැත්වෙමි. සක්මන යටිපතුලට සිත තබාගෙන ඔසවමි තබමි යනුවෙන් සක්මනේ යෙදුණෙමි. යටිපතුලට සීතල උණුසුම රළු ගතිය, සිනිඳු ගතිය, ඇලෙන සුළු ගතිය, උණුසුම මනාව පැහැදිලි වී කය ඊතා සැහැල්ලුවෙන් ආයාසයෙන් තොරව ක්‍රියාකාරී විය. පර්යංකය. මෙසේ නිහඬතාවය තුලම පර්යංකේ වාඩි වෙමි. කිසිදු සිටිවිල්ලකින් තොරව ආස්වාස ප්‍රස්වාස බලමින් ගත කළෙමි. ක්‍රමයෙන් එයද ලිහිල් වී ගතසිත මහා සැහැල්ලුවකට සැනසීමකට පත් වූ වාසේ නිහඬව ඔහේ බලා සිටින්න විය. පර්යංකෙන් නැගිට සැහැල්ලුවෙන් සක්මණින් පැමිණ පරයන්කෙන් නැගිට සැහැල්ලුවෙන් සක්මණින් පැමිණ මෙසේ ඔබ වහන්සේ වෙත දන්වන්න ලියමි. මා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දී ඊළඟට කළ යුතු කමඨහන ලබා දෙන නම් මැනවි. ඔබ වහන්සේට සහ සියලු දෙනාට නිර්වාණ අවබෝධය වේවා. එච්චර මදි. තොරතුරු මදි. පොඩ්ඩක් ආයෙ මුල ටික කියන්න බෑ. අද දින දෙකක්ම සක්මන පරයන්ක සමසමකරන සක්මන යටිපතුලට සිත තබාගෙන ඔසවමි තබමි යනුවෙන් සක්මනේ යෙදුණෙමි. යටිපතුලේ සීතල උණුසුම රළු ගතිය සිනිඳු ගතිය ඇලෙන සුළු ගතිය මනාව පැහැදිලි විය. ඊටාම සැහැල්ලුවෙන් ආයාසයෙන් තොර කය ඊටා සැහැල්ලුවෙන් ආයාසයෙන් තොරව ක්‍රියාකාරී විය. පර්යංකය මෙසේ නිහඬතාවය තුලම කියන්නේ සක්මන හොඳයි. ඒක කරන විදිහට දිගට කරන්න. කියන්නේ අපිට හොඳට ධාතු ලක්ෂණ ටික ප්‍රකට වෙනවා නම් දිගට කරගෙන යන්න. වැරද්දක් නැහැ. පර්යංක මෙසේ නිහඬතාවය තුලම පර්යංකයේ වාඩි වීමි. කිසිදු සිටිවිල්ලකින් තොරව ආස්වාස ප්‍රස්වාස බලමින් ගත කෙලෙමි. ක්‍රමයෙන් එයද ලිහිල් වී ගතසිත මහා සෑල්ලුවකට සැනසීමකට පත් වූ වාසේ නිහඬව ඔහේ බලා සිටින්නට විය. හොඳයි. ඔතනදී ඒ කියන්නේ අපිට ආනාපාන සතියට ඇවිල්ලා ඔතන ඒ කියන්නේ දෙපැත්තටම යන්න පුළුවන්. ඒ නිසා ඔතන සමාධියේ ඉන්නව වෙනුවට ඔය ඔක පවත්වන්න පුළුවන් නම් කය දැනෙන දෙයක් හෝ වේදනාවක් අල්ලලා ටිකක් යන එක තමයි හොඳ. මොකද දැන් හිත නිශ්ශබ්ද වෙලා තියෙනවා. හිතේ දැන් ඇතුළ කතාව නතර වෙලා හොඳට දැන් සමාධි ස්වභාවයේ තියෙනවා. දැන් ඒක පාවිච්චි කරන්නයි තියෙන්නේ. මොකද අපිට ප්‍රඥාව ඉස්සරහට ගන්න නම් අනිවාර්යෙන් කියන්නේ යම් පමණක මේ ධාතු ස්වභාවයක් හෝ නැත්නම් විදානා ස්වභාවයක් හෝ හිතේම එන සිතුවිලි ස්වභාවයක් දැක ගැනීම අවශ්‍ය වෙනවා. ඒ නිසා දැන් හිත නිශ්ශබ්ද වෙලා තියෙන එක හොඳයි. ඒ කියන්නේ හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. දැන් හොඳට වඩනාට පස්සේ අපිට පහසුවෙන්ම පුළුවන් වදින තැන් ටික බලන්න. අත් දෙක වදින තැන්, ඊළඟට පාද දෙක අතර තියෙන වදින තැන්, කොට්ටයත් එක්ක තියෙන වදින තැන්, ඒවට හොඳට හිත ඒ ඒ දැනෙන දේවල්. මොකද්ද මෙතන සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය? මොකද දැන් හිතේ එකඟතාවය තියෙන නිසා බොහොම සංසුම් මනසකින් මේ දැනෙන දේවල් ටික නිරීක්ෂණය කිරීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා ඒ ඒ තැන් වලට හොඳට මේ හිත නැවත නැවත නංවමින් එතන හිත සමාධි කරගෙන එතන මොකද්ද ක්‍රියාකාරීත්වය කියලා දකිනවා. ඒ හින්දා මේ සමාධිය තුලම හිටියා කියලා ලොකු ප්‍රයෝජනයක් නැහැ. ඉතින් පොඩි වෙලාවකින් මේ කියන්නේ පොඩ්ඩක් ඒ සමාධි මට්ටමට ආවා. ඒක දැන් පවත්වන්න පුළුවන් කියලා Tamanට හොඳට තේරෙනවා. ඊට පස්සේ ඒක දුර ඔහේ ඉන්නව වෙනුවට කයේ හෝ වේදනාවේ හෝ ස්වභාවයක් බලන්න උත්සාහත් වෙන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මන් සක්මන් භාවනාවේදීත් පරයන්ක භාවනාවේදීත් ධාතු ලක්ෂණ බලන බව ඔබ වහන්සේට ඉදිරිපත් කළ විට දිගටම එලෙස බලන ලෙස උපදෙස් දුනි. පරයන්කය ශරීරේ පුරා ගමන් කරන වායෝ ධාතු ලක්ෂණ දෙස බලා සිටිමි. මේ දින තුනේදීම ඒ විදිහට බැලුවෙමි. දැන් එක තැනකට සීමා වූ සිත ශරීරය පුරා පැතිරි පළල් වී ඇති බවක් දැනේ. වේලාවකට ශරීරයේ කොටස් කැඩී යනසේ දැනේ. සක්මනේදී ධාතු ලක්ෂණ බලන්නෙමි. හිත ශරීරයේ දෙසට වැඩිපුර එල්ලවන බව දැනේ. මීට පෙර අනෙක් වැඩ කිරීමේදී දැනීමට හිත තැබීමට උත්සාහ ගත්ෙමි. ඒ දැන් ඒ අවස්ථාවලත් ධාතු ලක්ෂණ ඉස්මතු වී පෙනේ. සමහර විට සිතුවිලි බොහෝසේ එයි. එවිට ඒවා ඉවත් කිරීමට නොගොස් යන දෙස බලා සිටින විට ක්‍රමයෙන් අඩු වී නිශ්චල වූ විට ධාතු ලක්ෂණ බැලීමට හිමිහිට යොමු වේ. මේ කරගෙන යන ක්‍රමය නිවැරදිදයි පහදා දිගටම කරගෙන යෑමට උපදෙස් දෙනමෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔව් කරගෙන යන ක්‍රමය හොඳයි. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ සක්මනේදිත් හොඳට ධාතුන්ගේ ස්වභාවයම බලනවා. පරයන්කට ඇවිල්ලා ධාතුන්ගේ ස්වභාවය බලනවා. සිතේල් ටිකක් ආවහම ඒක මග හරවගෙන ආයෙත් වැඩේට බහිනවා. ඒ හින්දා කරගෙන යනවා හොඳයි. ටිකට කරගෙන යන්න. ගරු ස්වාමින් වහන්සේ මම චිත්තානුපස්සනාව වඩන්නෙක්මි. සිතෙන් සිත බලන අවස්ථාවේ පියවි සිහියෙන් වරහන් ඇතුලේ සක්මන් භාවනාවේදී එම සිත ගැන අවබෝධය දවසින් දවස අලුත් අත්දැකීමක් ලබයි. එය අවදිමත් පිරිසුදුයි, හරිම තියුණුයි. එවිට බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන ගරුත්වය ශ්‍රද්ධාව අකුරු වලට නැගිහ නොහැක. බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ලෙහලෙහා අපට තේරුම් කර දෙන ඔබ වහන්සේටත් බොහෝම පිං. සලායතන නිරෝධය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ඇතනම් ඒවායේ නම්ද කුමන සූත්‍ර පිටකයේ තියෙන තියා කුමන සූත්‍ර පිටකයේද කියා දන්වන මෙන්ද ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට ඔබ වහන්සේ මෙම ශාසනික මේවලට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. ඊයේ නම් අතර මම මතු කරේ ඒ ඒ සූත්‍රේ නම කාමගුණ සූත්‍රය කියලා. ඒකට ලෝක කාමගුණ සූත්‍රය කියලාත් කියනවා. තියෙන්නේ සංයුක්ත නිකායේ සලායතන වගේ. ඒකේ තමයි අර බුදුරජාන් වහන්සේ මේ චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති සේ ආයතනේ වේදිතබ්බේ. ඊටාම වටනා කොටසක්. කියන්නේ අපි අර දන්න සාමාන්‍ය මට්ටමින් එහා ගිහිල්ලා බුදුරජාන් වහන්සේ බොහොම සියුම් තැනක් මතු කරලා දෙනවා භික්ෂුන් වහන්සේලාට. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට එකාතකින් අර අනිසිත භාවයක් එමේ හිතේ හදාගත්තා නම් එතන හරි ඔය ඔය තැන ඇත්තටම ඒ ඒ අනිසිත ස්වභාවය පවත්න්න ලොකු මේ උනන්දුවක් ඇති කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ දැන් මේ ඇහි ඉන්න එපා. අනේ තියන් ඉන්න එපා. රසය දිව මේ ඒක ආයතන වල ඉන්නව වෙනුවට බලන්න ඒක ආයතනයක්වත් දැඩිව ක්‍රියාකාරීත්වයක් නැති අර ශාන්ත ස්වභාවයක් තුළ සමනය වෙච්ච ස්වභාවයක් තුළ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. ඉතින් ඒක ඇත්තටම ඔතන විතරක් නෙමෙයි. ඒ කියන්නේ හුඟක් තැන්වලදී මේ ආයතන නාමයෙන් නැතත් බොජ්ජංග එහෙම දිනු කරන්න කියන්නේ කෙලින්ම ওই මට්ටමට. ඒ කියන්නේ සති සම්බොජ්ජංගම් භාවේදී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේදී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් ඔය විදිහට තමයි උපදෙස් දෙන්නේ. ඒ කියන්නේ ඕක බොජ්ජංග විතරක් නෙමෙයි ඊනාට ආරෂ්ඨාංග මාර්ගය පවා වඩන්න කියන්නේ ඔය ආකාරයෙන්. ඒ කියන්නේ අපි ඒ විපස්සනාවේදී අනිශ්චිත ස්වභාවයක් මුණ ගැහුනහම ඒ මත තමයි අපි පිහිටලා ඊළඟට කටයුතු කරන්න තියෙන්නේ. ඒ තැන හොඳට අපි හදා ගන්න ඕනේ. ඒ තැන තමයි අපේ නිකන් gedara වගේ කරගන්න තියෙන්නේ. එතන තමයි නිරන්තරයෙන්ම හිත පවත්වන්න උත්සාහත් වෙන්න තියෙන්නේ. එතන ඉඳන් හැබැයි නිකන් ඉන්නේ මේක මේ අවසානය නෙමෙයි. ඒක පාවිච්චි කරන්නේ ඊළඟට ඉස්සරහට යන්න. තවදුරටත් සතිය දියුණු කරන්න. තවදුරටත් ප්‍රඥාව දියුණු කරන්න. තවදුරටත් කෙලෙස් හඳුන ගන්න. ඉතින් එහෙම තමනක් තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. පර්යංක භාවනාවේදී පිටස්තරව සිටගෙන කය දිස බලා සිටින්නාක් මෙන් උපකල්පනය කර කය වෙත සිත මෙහෙවුවෙමි. බඩ පිම්බීම හැකිලිම පපුවේ හුස්ම තදවීම පා පොළවේ ගැටීම දුටිමි. බොහෝ වේලාවක් යනතුරු ආස්වාස ප්‍රස්වාස නුදුටුමි. පසුව හුස්ම ඇතුළු වීම පිටුවීම දැනුණු අතර වේගයෙන් හුස්ම ගැනීමත් කෙටිව පිටවීමත් නිරීක්ෂණය කළෙමි. මෙසේ පැයකට ආසන්න කාලයක් ඉරියව්ව වෙනස් නොකර අද දින වන විට ඉන්න හැකි විය. මේ පිළිබඳව ඉදිරි උපදෙස් පතමි. දෙකට කරගෙන යන්න. මුකුත් ඒ කියන්නේ වැඩි ප්‍රශ්නයක් නැහැ. යන විදිහ හොඳයි. දෙකට බහුලීකృత කරන්න. සක්මන් භාවනාවේදී ලනුපැදුරේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා දක්වා පා ඔසවනවා ගෙන යනවා තබනවා යන්න දැනගනිමින් ගමන් කළෙමි. මෙහිදී පියවර දෙක තුනකට වඩා මැගහැරුණේ නැත. මෙසේ විනාඩි 45ක් පමණ සෑම සක්මන් වාරයකදීම සිත පිටුවා ගමන් කිරීමට හැකි වූ අතර එෙහිදී පා ගැටෙන රළු බව අද්දුටුවෙමි. යටිපතුලෙන් දැනෙන දැවිල්ල ගතිය අද්දුටුවෙමි. උරහිස්වල වේදනාවක් සාමාන්‍ය විටදීද පවතින අතර සක්මනේදී එය මතු වූ විට වේදනාවක් යනුවෙන් මෙනෙහි කිරීමේදී එය නොදැනී ගිය බව පෙනුනි. මාහට ඉදිරි උපදෙස් ලබා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ ඕකේ කියන්නේ වේදනාවට බලන්න දැම්ම යන්න එපා. පුළුවන්කමක් තියෙනවා නම් වේදනාව මග හරව ගන්න, මග හරවගෙන යන්න. ඒ කියන්නේ තව ටිකක් සමාධිය වැඩෙන්න දෙන්න. ආනාපාන සතියෙන් තව ටිකක් ඒකට මුල් තැන දීගෙන යන්න. වේදනා මග හරවගෙන යන්න පුළුවන්කම තියෙනවා නම් මග හරවගෙන යන්න. බැරි වෙලාවත් ඉතින් මග හරව ගන්න බෑ. හිතත් ඒකට ගියා නම් පුළුවන් නම් ඉවසීමෙන් බලාගෙන ඉන්න. එතකොට ඉතින් කියන්නේ يعني තාම අර මදි හැබැයි හැබැයි ඒකෙත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ ඒ හරහා ඉතින් හිතේ සමාධි පැත්ත වැඩෙන්න පුළුවන්. හොඳට වේදනාව නිරීක්ෂණය වෙන්න වෙන්න සමාධිය එතන හැදෙනවා. ඊළඟට එතන සම්පජඤ්ඤය වැඩෙනවා. ඉතින් අර සමාධිය සහිතව ගියා නම් ඒක පහසු ගතියක් තමයි තියෙන්නේ. තවදුරටත් මා අනිකුත් කටයුතු කරන විට සතිය පවත්වාගෙන යෑමට උත්සාහ දරමි. යම් තරමකට ආහාර ගැනීම, නෑම, සේදීම, පිරිසිදු කිරීම වලදීද සතිය පවත්වාගෙන යා හැකිය. රාත්‍රී නිදාගැන්මට ගිය විට පපුව උස් පහත් වීම හොඳින් දැනෙන අතර ආස්වාස ප්‍රස්වාසද දැනේ. නිදා සිටින විට ආස්වාස ප්‍රස්වාස මෙනෙහි කිරීම යෝග්‍යද යන්න පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. නිදා සිටින විට අරහන් බුදුගුණේ මෙනෙහි කරමින් නිදා ගැනීම සුදුසුද යන්න ගැන උපදෙස් පතමි. ඔබ වහන්සේට වාහවා නිවන් අවබෝධ වේවා. ම්ම්. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය වඩනවා නම් මේ නිදාගෙන වුණත් මේක දැන් වඩන්න පුළුවන්කම තියෙනවා වඩන්න ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ දැන් බුදුගුණ භාවනාවෙන් ඇත්තරම කරන්නේ අර හිතේ පස්සද්ධිය හොඳට හදලා දීලා ඒකේ ඌමනා කරන ප්‍රධාන කර්මස්ථානට යන්න ඕන පරිසරය සකස් කරලා දීම. ඒ නිසා අපිට ඇඳට ගියාම ඔය පරිසරය තියෙනවා නම් හොඳට හුස්ම රැල්ලත් වැටහෙනවා නම් වඩන්න. මොකද වැරදක් නැහැ. මොකද ආනාපාන සතියෙන් ගැඹුරකට යනවා. ඉතින් අනිවාර්යෙන් මෙතෙන් බුදුරජාන් වහන්සේ කියපු දේ කරන්න තමයි අපි උත්සාහත් වෙන්නේ. ඒ නිසා බුදුගුණ වඩනවට වඩා ආනාපානය දැනෙනවා නම් ඒ ඔස්සේ යන්න ඒක කිසි වැරදක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. පසුගිය කාල තුල ඔබ වහන්සේගේ අප උදෙසා දේශනා කරන ලද කමඨහන් පැහැදිලි කිරීම භාවනා උපදෙස් සහ වටිනා ධර්මදේශනා ඊතා වටිනවා. ඒවා අප සියලු දෙනා ඊතා අගය කරනවා. ඒ සියලුම පුණ්‍ය ශක්ති බලයෙන් ඔබ වහන්සේට මේ භවයේදී ඒ උතුම් නිවන් සාක්ෂාත් වේවායි කියා අප සියලු දෙනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හෙට එකක් නේද ඔය? හෙට එකක් නෙමෙයිද නෑ නේ. ප්‍රශ්න පස්සේ. ඊයේ ධර්මදේශනාවේදී බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා. එහෙත් පැහැදිලි කිරීම් කීපයක් ඇති නිසා මේ ඉදිරිපත් කරනවා. මේ අත්දැකීම් සෑම පර්යංකයේදීම සිදු නොවේ. විවිධ පර්යංකවල ඇති විවිධ අත්දැකීම් කීපයක් පහත දක්වමි. එක පර්යංකේදී සිත පැතිර යෑමේදී සිත විශාල අවකාශයකට වරහන් ඇතුලේ ඕපන් අප් පත් වෙනවා. එහි ඇත්තේ හුදු දැනීමක් පමණයි. සත්ව පුද්ගල සංඥාවක් එහි නැහැ. සමාධිමත් බවක් ඇති අතර අවට පරිසරයේ සිදුවීම් දැනුණත් ඒ කෙරෙහි සිතට බලපෑමක් නැහැ. දිගු කාලයක් එසේ සිටිය හැක. මනසේ සැහැල්ලු බවක් ඇත. මේ අත්දැකීම සුදුසුද? ඔව් අනිවාර්යෙන් සුදුසුයි. දෙකට කරන්න. ඒ කියන්නේ ඒකම තමයි අර ඊයේ අර කේවඩ සූත්‍රයෙන් ගත්ත මේ ගාථාවෙදිත් බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඒ කියන්නේ අපි දැන් ඒක ඒ මට්ටම රහතන් වහන්සේට පමණක් සීමා කරලා දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අපිට මේ කියන්නේ යෝගාවචරයාකට අපිටම ටිකක් භාවනාව විපස්සනා පැත්ත වැඩිගෙන යනකොට කෙටි කාලයකට මේ தත්ත්වය කෙනෙකුට අත්දැක ගන්න අවස්ථාවක් තියෙනවා. අර ඒක ප්‍රශස්ත මට්ටම නැහැ ඉතින්. ඒක ආයි කඩාගෙන වැටෙනවා. තාම ආශ්‍රව සහිතයි. ඉතින් අර ගන්න තියෙන ප්‍රශස්ත මට්ටම නැහැ. රහතන් වහන්සේට ඉතින් ඕක සමහරට ඊටාම පිරිසුදුව දැනෙනවා ඇති. ඉතින් අපිට ඕක අපේ මට්ටමකින් ගත්තට කිසි වැරදක් නැහැ. ඒ නිසා හොඳට නිකන් එක තැනකට හිර වෙන්නේ නැතුව හිත හොඳට හාත්පස පැතිරලා තේනවා නම් ඒකම තමයි චේතෝ විමුක්ති මට්ටමකින් කියන්නේ. දැන් ඕක එකාතකින් විපස්සනා විතරක් නෙවෙයි සමතේ පාව විස්තර කරනවා. මේ මෛත්‍රී භාවනාව වඩනකොට ඒකේ අවසාන ප්‍රතිඵලයක් වශයෙන් සියලු සත්වයන් කෙරෙහි සියලු දිශාවන්ට පැතිරෙන පැතිරුණු මෛත්‍රිය. සාත්පස පැතිරෙන මුළු විශ්වය පුරාම පැතිරෙන මෛත්‍රී ස්වභාවයක් හිතේ වර්ධනය වෙනවා නම් වර්ධනය කරන්න පුළුවන් නම් පවත්වන්න පුළුවන් නම් අන්න මෙත්තා චේතෝ විමුක්ති කියලා කියනවා. ඉතින් ඔය මට්ටමම තමයි ඔතනින් එන්නේ මෛත්‍රියෙන් නෙමෙයි අපි විපස්සනාව හරහා ඔය පැත්තට යනවා. ඉතින් වර්ධනය කරන්න කිසි වැරදක් නැහැ. දෙවෙනි එක සක්මනේදී බොහෝ අවස්ථාවල සිතේ පැතිර යාම පටන් ගනී. සමහර විට ඉන්බැලන්ස් ඉම්බැලන්ස් ගතියක් ඇතිවේ. එවිට සක්මනේ කොනකට ගොස් ඈත බලාගෙන සිට ඒ ගතිය අඩු කරගත හැක. එය නිවැරදිද? මේ හොඳයි. දිගට කරන්න. ඔව්. ඒක තමයි හරි. ඒ කියන්නේ ඔය මට්ටම් වලදී ඒ කියන්නේ අර සාමාන්‍ය එක දිගට ඇවිදින්න අවශ්‍ය නැහැ. හොඳට නිශ්චල වෙනවා. නිශ්චල වෙලා හොඳට හිතට පැතිරෙන්න ඉඩ දෙන්න. බොහොම නිශ්ශබ්දයි. හිත හාත්පස පැතිරෙනවා. තමනුත් නිශ්චලයි. මේ කියන්නේ එතෙන්දී අපි හයියෙන් ඇවිදින්න ගත්තොත් ඕක කැඩෙනවා. ඒ වෙනුවට කළා තියෙන එක හොඳටම හොඳයි. 3. සිතේ පැතිර අලුත් අත්දැකීමක් නිසා මා අත්දකින මේ ස්වභාවයේ වරදක් ඇතොත් පහදා දෙන්න. පෙර පැවති අරමුණු නොයන ස්වභාවයේ සිට දැන් අත්විඳින්නේ සෑහෙන දුරට වෙනස් ස්වභාවයක්. සිත ඊතා නිදහස් එහෙත් අරමුණු ඉඳ හිට පැමිණ යයි. සිත ඉදිරියෙන් වලාකුලක් පාවෙන් පාවී යන්නාසේ සිතවිලි පැමිණ යන හැටි බලා සිටී. දකින ඇසෙන දැනෙන දේ පිළිබඳ ඇලීමක් ගැටීමක් නැති තරම්. මේ බව අත්දකින්නේ ගැඹුරු මනස තුල. සමහර අවස්ථාවල උඩුසිතේ පුරුද්දට ගොස් ඇලෙන ගැටෙන ගති ඇති වූවත් ෂණිකව සතිය පිහිටා නිහඬ වෙයි. එවිට ගැඹුරු නිශ්චල මනස එසේම සිටින බව දනී. ඇතුළත කතාවක් නොමැති තරම්. වැරදි ඇතොත් පහදා දෙන්න. තෙරුවන් සරණයි. කරන විදිය හොඳටම හොඳයි. යන විදිය හොඳයි. ඕක තමයි වෙන්නත් තියෙන්නේ. ඒ කියන්නේ අපි එක අතකින් අර දැන් නිකන් අර උඩු උඩු මට්ටම දැන් නිකන් යටට ගිහිල්ලා වගේ. කියන්නේ හිත දැන් ගැඹුරක තියෙනවා හැබැයි තාම බොහොම මේ දැන් තියෙන සමාධියක හිර කරගෙන නෙමෙයි. සමාධියක හිර වෙලත් නැහැ. හැබැයි අරමුණු ඇත්තෙත් නැහැ. අරමුණු ග්‍රහණය කළත් නැහැ. බොහොම නිකන් නිස්කලංක ස්වභාවයක්, සරල ස්වභාවයක්, හාත්පස පැතිරිච්ච ස්වභාවයක්, ආතතියකින් තොර ස්වභාවයක් දිගට වර්ධනය කරන්න යන විදිහ හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ අවුරුදු එකහමාරකට පෙරදී ඔබ වහන්සේගෙන් කමඨහන් ලබා ගත්තෙමි. සක්මන් භාවනාව ලනුපැදුර මත දෙපා තබන විට දැනෙන්නා වූ වේදනාවන් රළු ගතිය, තුනී ගතිය හොඳින් දැනේ. සිත පිට ගිය විටද ඉක්මනින් නැවත පැමිණේ. පාද ඉස්සීමේදී ඊතා සැහැල්ලු ගතියක් දැනේ. ඒ සැහැල්ලුව මත සක්මන පැයක පමණ වේලාවක් කරගත හැක. සක්මනේදී පාද ඔසවන විට හිස් බවක් දැනේ. එවිට මනස අන්දමන්ද වෙලා යයි සිතේ. වම දකුණ ලෙස මෙනෙහි නොකරමි. පර්යංක භාවනාව. ම්ම් අන්දමන්ද වෙන්න නම් අවශ්‍ය නැහැ. අ ඒ කියන්නේ දැන් ඔතන හිත හිතෙන් මොකද නොකියුවට Tamanට දැනෙන්න ඕනේ. පාදයේ ඔසවනවා පාදයේ ඔසවන එක කතා නොකරන මනසකින් දැනගන්නවා ආයි පාදයේ තබනවා තබන බව දැනගන්නවා ඊළඟට වදිනවා වදින බව දැනගන්නවා ඒ නිසා හිතේ කතාව නැවතුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා ඒ ඒ தත්තර දැන් හුරු වෙන්න උත්සාහත් වෙන්න අපේ අර නිතරම මේකේ මේ අරමුණක් සහිතව එහෙම නැත්නම් අරමුණක් සහිතව කියනට වඩා මේ වචන සහිතව විතර්ක සහිතව හිතුව මනස පොඩ්ඩක් එක නිශ්චල වුණාම අපිට ටිකක් නුහුරුයි වගේ ওই தත්තෙට හුරු වෙන්න. ඒක හුරු වෙන්න හුරු වෙන්න Tamanට තේරෙනවා මෙතන තමයි සැහැල්ලුව තියෙන්නේ. අර කලින් ඉඳලා තියෙන තනිකරම විතර්ක බහුල කියෝන මනසක ඒක නෙමෙයි දැන් මේ බොහොම සංසුම් මනසක තත්වයක් දැන් අත්දකින්න. ඒ නිසා ඒකට පුරුදු වෙන්න උත්සාහත් වෙන්න. පර්යංක භාවනාව. පර්යංක භාවනාවේදී මා සිදු කරන්නේ ආනාපාන සතියයි. හුස්ම රැල්ල ඊටාම තුනියට දැනෙන අතර විටක නොදැනේ. එවිට හිස් බවක් දැනෙන අතර හිස් බව තුල කය සැහැල්ලු වනවා සමගම නලල හිරිවැටේ. ඒ සමගම හුස්ම තිබෙන බවට මතකයක් නැත. හිත නිශ්ශබ්දයි. ඇතුළත කතාවක් නොමැත. හරියට හිත ගොළු වෙලා වගේ. පර්යංකෙන් නැගිට පසුද හිත හිස්ව පවතින බව දැනේ. ආලෝක සංඥා ආවත් ඒවාට හිත යොමු කළේ නැත. ඉදිරියට කරගෙන යෑමට උපදෙස් දෙනු මැනවේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. හොඳයි. මුතන් තාටයක් ඉන්න පුළුවන් නම් හැබැයි සමාධිය වැඩෙනවා. මොකද මේ ආලෝක සංඥා එන එකෙන් නිරූපණය වෙනවා. දැන් ඔගේ සමාධි පැත්තත් තව ටිකක් ගැඹුරට යන ස්වභාවය. ඒ නිසා විපස්සනාවට දැම්මොත් ඔක තව ටිකක් පුළුවන් නම් ඒ කියන්නේ අර හිතේ ඒ මොකක්වත් නැතුව වගේ ඉන්න ගතිය තව ටිකක් දියුණු කරන්න සමාහට ওই පැත්තෙන්ම තව ටිකක් මේ සමාධිය වර්ධනය වෙනවා. මොකද ඔතන මේ කියන්නේ අපි හොඳට නිමිති පහළ වෙන්නත් අපි මුකුත් නොකර ඉන්න ඕනේ. එතන සමාධිය පවත්වන්න ඕනේ. ඒකටත් ඉතින් කාලයක් යනවා. හිත දැන් ආනාපාන සතියෙන් හොඳට සමාධි වුණා. සමාධි වෙච්ච ස්වභාවය අපි දිගට පවත්වනකොට තමයි ඔන්න තව ටිකක් ඔය ආලෝක ස්වභාවයක් එහෙම වෙවිලා ඒකේ ගැඹුරකට යන්න පටන් ගන්න. ඉතින් අපි කලබල වුණොත් ඉතින් ඒක එන්නේ නැහැ. ඉතින් අපිට ඕනනම් ඉතින් දාන්නත් පුළුවන් විපස්සනා පැත්තකට. මට නම් හිතනත් පොඩ්ඩක් යන විදිහට මේ යන්න දෙන්න කියලා. ඒ කියන්නේ දැන් හිතේ වර්ධනයක් එන්න පටන් අරන් තේනවා. ඒක අපි මේ මගහරවන්නේ නැතුව පොඩක් ඔය යන විදිහටම යන්න දෙන්න. හිත තියාගෙන ඉන්නවා ආනාපානයේ සමනය වෙච්ච ස්වභාවය තුළ එක දිගට ඊට පස්සේ හමාටන් ආලෝක ස්වභාවයක් ඇවිල්ලා හොඳට ඒක ප්‍රබාස්වර වෙන්න ගත්තොත් පොඩක් හිමීට බලන්න හුස්ම රැල්ලත් සමහරට ප්‍රකට වේවි ඊටාමසෙයුම්ම ආලෝකයක් හොඳට මේ මතුවෙන්නත් පුළුවන්. ඉතින් ওই දෙකේ යම් සංකලනයකින් තව ඉස්සරහටත් යන්න පුළුවන්. ඒ නිසා යන විදිහට යන්න දෙන්නයි තියෙන්නේ. ඔව් ලොකු වෙනසක් කරන්න යන්න එපා. තෙරුවන් සරණයි. පූජනීය වන්දනීය ස්වාමින් වහන්සේ. මා මේ පින්බිමට එන විට සතිය පිළිබඳ ගැටලු ගොඩාක් හිසින්ගෙන පැමිණීමේ. ඔබ වහන්සේගේ ධර්මදේශනාවලින් සහ කමඨහන් දේශනාවලින් මගේ ගැටලු වලට විසඳුම් ලැබුණි. දැන් මම සතුටින් සතිය පිහිටවමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පසක් වේවා. මාගේ කමඨහන උනේ ආනාපාන සතියයි. නමුත් එය මට විශාල ප්‍රශ්නයක් ඇති කළා. ඔළුවේ බර කරකැවිලි පැද්දීම් තද කිරීම ආදී දේ මට ගැටලු වුණා. හිත එකඟ නැහැ. සෑම වෙලෙම විසිර යනවා. පර්යංකේ පැය ගත කරන් පර්යංකේ පැයක් ගත කරගන්න නොහැකි වුණා. ඔබ වහන්සේගේ කමඨහන් විසඳුම් අසා මමත් ආනාපානය පිම්බීම හැකිලිම ලෙස මාරු කළා. දැන් මට කරදර නැහැ. පර්යංකය පැය කර ගැනීමට තිබූ බාධා ඉවත් වුණා. සක්මන් භාවනාව මම කරගෙන යනවා. පැයක් විනාඩි 45ක් වගේ. ඒ අවස්ථාවවලදීත් කරකැවීම ඉඳි ඉඳිමත හිසේ තදවීම යන්තමින් දැනේ. සිත විසිරී ගියත් පතුලට සිත තබාගෙන සක්මන් කිරීමට හැකියාවක් ඇත. ලනුපැදුරේ ගොරෝසු බව, කටු ඇනෙන ගති, සිනිදු තුන් සිනිඳු තැන් කකුල්වල වේදනා, දණහිස්වල වේදනා, පතුලේ සිට හිසතෙක් දැනෙන දේ බලමින් සක්මන් කරමි. නිදිමත විසිවන ගතිද දැනේ. ඔව් දැම්ම එච්චර උඩ යන්න එපා. යටිපතුලට සීමා කරන්න බලන්න. ඒ කියන්නේ පටන් ගන්න කාලෙදී හුඟක් අපි පුළු ශරීරය තුරාම පුරාම පතුරවන්න ගියොත් අර හොඳට ඒකාග්‍රතාවය හැදෙන්නේ නැහැ. ඒ නිසා දැම්ම දැනෙනවා හැබැයි මේ කයේ මුළු කයෙම දැනේවි. නමුත් උවමනාවෙන් පොඩ්ඩක් යටිපතුල් වලටම යොමු කරන්න. එතනට හොඳට අර ඒ තනකට යොමු කිරීමේ හැකියාව, ඒකාග්‍ර කිරීමේ හැකියාව නැත්නම් නාභිගත කිරීමේ හැකියාව හිතේ වර්ධනය වෙනවා. ඒ නිසා දැනට යටිපතුල විතරක් සීමා කරගෙන යන්න. ඒක ඉතුරු ටික ස්වාමීන් වහන්සේ නිදිමත විසි වෙන ගතිද දැනේ. අද උදේ සක්මනේදී දකුණු වතේ ඇඟිලි වට ලේ ගමන් කරන සැටි හොඳින් දැනුනෙමි. මට අනුකම්පා කර ඉදිරියට මගේ සතිය දියුණු කර ගැනීමට උපදෙස් අපේක්ෂා කරමි. ඔබ වහන්සේගේ උතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා. තෙරුවන් සරණයි. හොඳයි. දිගට කරගෙන යන්න ඒ ඒ පොඩි පොඩි තැන් ටික හදාගත්තනම් යන විදිහ හොඳයි. අවසරයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පාද නමස්ත. නමස්කාර කොට වැඳ නමස්කාර කරමි. කයේ කයානුව බලමින් වාසය කරනවා යනු තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඒ පිළිබඳව මට වැටහි තිබෙන්නේ කයේ ධාතු දෙස බලමින් වරහන් ඇතුලේ සංවේදනා එහි උදේවාය බැලීමයි. එසේ බැලීම නිවරදිද? ආස්වාස ප්‍රස්වාස බැලීමක් බැලීමත් එයම වේද? මාගේ දැනුමේ වරදක් වේ නම් සමාවී නිවැරදි කර දෙනමෙන් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. පතනා වූ බෝධියකින් වහවහ. හරි හරි. දැන් <laughs> අපි ඉන්න ඉන්න මට්ටම අනුව තමයි. ඒ කියන්නේ අපි පටන් ගන්නකොට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලනවා. එතකොට දැන් තේරෙන්න පුළුවන් ආ මේ කය මගේ කියන්නේ හිටියට මේක හුස්ම ගන්නවා කියලා <laughs> තේරෙන්න පුළුවන් ඉතින් සමහරවිට ඔකත් අමතක වෙනවානේ මේ වෙන වෙන දේවල් කරනවා පස්සේ තමයි මතක් වෙන්නේ ආ මේක හුස්ම ගන්න එකක් කියලා. ඉතින් මේ පස්සේ ඉතින් ඒක තව එහාට යනවා. එතකොට උන තේරෙනවා ආස්වාසයක් ප්‍රාස්වාසයක් ගන්න බල බලා ඉන්නවා. ඊට පස්සේ අපි හිතමු ධාතු මනසිකාරයකුත් කරන්න පටන් ගත්තොත් අන්න මෙතන මේ ධාතු ලක්ෂණක් තියෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයකුත් තියෙනවා කියලා ඔන්න වැටහෙනවා. තවත් එහාට යනවා. ඊට පස්සේ ඔන්න තේරෙනවා මෙතනත් ධාතුන් ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඔන්න බහුල බාහිරේ තියෙන ධාතු ක්‍රියාකාරීත්වය. ඔන්න තව මට්ටමකින් තේරෙනවා. මේ ඔක්කොම ඉතින් කයයි කය අනුබැලීමක් තමයි. ඒ කියන්නේ කයෙහි කය අනුව බලනකොට අපේ දෘෂ්ටි කෝණයේ සිද්ධ වෙන වෙනස්කම නිකන් ක්‍රමානුකූලව යන ගමනක් තියෙනවා. අපිට එකපාරටම අර උදාහරණයට දෙන ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ ධාතු මනසිකාරයේදී දෙන උදාහරණය අපි හිතලා බැලුවොත් ඒක දැන් අර හරක් මරන මිනිස්සයාට හරකා මරන වෙලාවේදී හරකෙක් මරනවා සතෙක් මරනවා කියන සංඥාව තියෙනවා. නමුත් මස් විකුණන වෙලාවේදී මස් සංඥාවයි තියෙන්නේ. දැන් සත්ව සංඥාව වෙනුවට සම්පූර්ණයෙන්ම මස් සංඥාව ඇවිල්ලා. ඉතින් ඔය తত্ত্বය අපිට එකපාර්ට වෙන්නේ නැහැ. අපිට එකපාර්ට මේ ධාතෝ දිහා බැලුවා කියලා ආනාපානෙ දිහා බැලුවා කියලා අපිට ඒ தත් එකපාර්ට වෙන්නේ නැහැ. ඒක බොහොම පොඩ පොඩ පොඩ පොඩ පොඩ තමයි මේ සත්ව සංඥාවෙන් ධාතු සංඥාවට නැත්නම් සත්ව සංඥාවෙන් මේ ආයතන සංඥාවකට ස්කන්ධ සංඥාවකට හිත මාරු වෙන්නේ. නිසා එතෙක් යන ගමනම ඉතින් කය තමයි බලන්නේ. කයෙහි කය අනුව තමයි බලන්නේ. ඒ කියන්නේ ඒ පරිවර්තනය පොඩ පොඩ සිද්ධ වෙවි අපේ දැකීම පුරිසුදු වෙනවා. අපේ තියෙන අවබෝධය තව තව වර්ධනය වෙනවා. ඒ නිසා ඔතනදීන් කියන්න වෙන්නේ ආනාපාන සතිය නිකන් අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා දකින මට්ටමේදී ඉතින් ලොකු අවබෝධයක් නැහැ. පස්සේ හැබැයි ඒක ඔය නම් ටික පවා මගහැරිලා ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන එක පවා වචනයක්වත් නොදී මෙතන තියෙන මේ හුදු දැනීම නිකන් ඇතිල්ලීම වගේ දෙයක්. හුදු දැනීමක් නැත්නම් උණුසුමක් සිසිලක් අන්න ඒ වගේ මට්ටමින් බලනවා නම් එතකොට ආනාපාන සතියෙදිත් අපිට ධාතුන්ගේ ස්වභාවයක් වශයෙන්ම බලන්න පුළුවන්. අන්න එතකොට තමයි ඉතින් මේක ටිකක් ගැඹුරින් යන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව කිරීමට නොහැකි මම පෙර නොහැකි බව පෙර සඳහන් කෙරුවෙමි. මට ස්වාමින් වහන්සේ විසින් පිම්බෙන හැකිලෙන අරමුණ රැගෙන භාවනා කරගෙන යාමට උපදෙස් ලැබිනි. එයට සිත යොමු කරමි. එදින රාත්‍රී 7යි කාලයේ සිට පර්යංකේ පිම්බෙන හැකිලෙන බව මනසින් යොමු කර සිටිය. නමුත් එම පැය එකහමාරම යොමු කර සිටියත් එක අරමුණේ සිටීමට එකම විදිහට වාඩි වීමට පමණක් ඉඩ ලැබුණේ. ඉන්පසු දින උදේ බුදුගුණ සිහි කර බුදුගුණ නමයට හිත යොමු කර සිටියෙමි. එවිට නිදහස් සැපක් නැති දුකක් නැති තනිතලා භූමියකට සමවැදී සිටියාක් සිටියාක් මෙන් වෙනසක් නොඋනි. ඉන්පසුවත් හිතේ චංචල බවට යොමුවන යොමු විය. ඊයේ රාත්‍රී ස්වාමීන් වහන්සේ එතන මම හිතන්නේ ඉන්පසුව හිසේ වෙන්න ඕන. හිසේ චංචල බවට යොමු වින. ඊයේ රාත්‍රී පර්යංකේදී පෑ කාලක් යන විට හිතට සමවැදී කළු අඳුරු ස්වභාවයක් දිස්විනේ. එහි කළු කෑලි දඟලනවා මෙන් තද කළු වර්ණ සහිත පැදුරක්ද දිස්වීමට ලැබිනි. නැවත දුඹුරු ස්වභාවයක් දිස්විය. හිත අරමුණු අල්ලා සිටියට මට මෙය මිච්ඡා සමාධියක්ද කියා සැකයක් ඇතිවිය. ගරු ස්වාමින් වහන්සේ මම මෙයට පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි. සක්මන්. <laughs> ඒගොල්ලෝ බලලා මගෙන් උත්තර අහන්නේ. හරි අසාධාරණයි වැඩේ. <laughs> බැලුවේ බැලුවේ ඒගොල්ලෝ මටයි කියන්නේ අත දක්වන්න කියලා. මාර වැඩක් මේකත්. <laughs> අපි උසාවියට ගමු නේද? ඔව්. පොඩ්ඩක් එන්න බලන්න කවුද කියලා. තේරුවන් සන්න. කැමරා එකක් එහෙම අතේ තියුන්නේ නැහනේ. හොඳයි. ඉතින් මේ මොනක් දැක්කේ? මුලින් මට ආනාපාන සති භාවනාව කරගන්න බැරුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ වන්මාස් මතයි වෙන හැකලෙම කරන්නේ කියලා. ඒක දිගට ඒක යනකොටද ඔක දැක්කේ? ඔව් එහෙම කරගෙන ඉන්නකොට තමයි මේ පිම්බෙන හැකලීම කරපු හැටි මට කියන්න. ඔව් පිම්බෙන හැකලීම. ඔව් නෑ ඒකෙදි මොනවද දැනුනේ? ඊට පස්සේ නිකන් අර මැටි පොලවක වගේ චාන්චල මේ නිදහස් තැනක් වගේ තිබුණේ. ඒකේ ටික දොරක් වගේ. නෑ මං අහන්නේ පිම්බීමක් ගානේ බැලුවද? පිම්බීම හැකිලිම තමයි කරේ. ඔව් ඒක තමයි. ඒකෙදි මොනවද තේරුනේ? ඒක තමයි අර මැටි බීමක් වගේ නිකන් මේ තැනිතලා පොලොක් වගේ දිස්සුණා. ඒකේ ගොඩාක් වෙලා හිටියා බෑ එකමාරක් විතර කිසිම මේ හැලහෙපීමක් නැතුව. ම්ම් ඒ කියන්නේ කියන්නේ දැන් අපි මෙහෙම මං අහන්නම්කො. දැන් හුස්ම ගන්නකොට උදරයේ මේ චලනයක් සිද්ධ වෙනවානේ. ඒක අහුනේ නැද්ද? ටික වෙලාවක් යනකොට ඒ චලනය නැත්තර නිකන් අඩු වෙලා ගියා. ඒ අඩු වෙන්න කලින් දැනුණාද හොඳට? මුලින් දැනුණා. දැනුණා. එතකොට කී පාරක් විතර වගේ ඒක බැලුවද? ඒක ගොඩක් හිතේ ඒ මේ එක තමයි අරමුණ තමයි තියන් හිටියේ. ඒ කියන්නේ පිම්බිම හැකිලිම අරමුණ. හරි. ඊට පස්සේ ඊට පස්සේ අර විදියට පෙනුණා. ඊට පස්සේ අර විදියට පෙනුණා. ආ හරි. අඳුරු පාරේ අඳුරු වෙනවා හැමතිස්සෙම අඳුරු පාර. හරි හරි. හැරෙනවා මේ. නෑ ඒ කියන්නේ අපේ දැන් අරමුණ සියුම් වෙනකොට හිතෙන් මතු කළ දෙනවා එක එකවා. එතරම් සංඥා මට්ටමක් තියෙන්නේ. ඒතර ඕකට අහු වෙන්නත් එපා. ඉතින් ඕකේ මේ ඉතින් දිගට යන්න ගියොත් සම්පූර්ණයෙන්ම හිතින් මවලා දෙනවා එක එක දේවල්. එක එක චිත්‍රපටි හදලා දෙනවා. ඒ කියන්නේ අපිට පාලනයක් නැහැ. ඒ කියන්නේ උතන අරමුණ සියුම් වෙනකොට අපි පරිසම් වෙන්න ඕනේ අත්‍තරම. ඒ කියන්නේ මේ අරමුණ සියුම් වෙන්න සියුම් වෙන්න හිතේ මතුවෙන්න පුළුවන් විවිධාකාර වංචනික ස්වභාවයන්. නැත්නම් උපක්‍රේෂ ස්වභාවයන්. එතෙන්දී තමයි පරිසම් වෙන තියෙන යෝගාවචරයා. ඒ කියන්නේ අපි මෙතන අනතුරක් ඉස්සරහා තියෙනවා කියලා අපි පොඩ්ඩක් පරිසමේ යන්න ඕනේ. මොකද අරමුණ සියුම් මේකනේ යන්නේ. අරමුණ සියුම් මේකට යනකොට අපිට එතන හිතන්නේ අර අපි ඊයේ මේ ධර්මදේශනාවල විස්තර කරා වගේ තර විඥාණයට බැහැ ගන්න තැන පිටල නෑ දැන්. කැඩීගෙන යනවා දැන් ඒක. ඊට පස්සේ අර ඇතුලේ තියෙන දේ මතු කරලා දෙනවා. ඒක හරි විචිත්‍රයි එක්කෝ එක එක පැත්ත එක්කෝ ඒක විචිත්‍රයි නැත්නම් සමහරට භයානකයි. භයානකයි කියලා හිතන්න. ඒත් ඉතින් අල්ලනවනේ. බය වෙලා අල්ලනවා ඉතින් ඒක. ඒක නවතින්නේම නැතුව කළු පාටට නිකන් මාළු දඟලනවා වගේ සෑහෙන වෙලාවක් හිටියා මට ඒක වෙලාවක නවත්ත ගන්න ඕන කමක්. නැවතුන්නේ නැහැ. අනේ ඒක තමයි. ඒ කාමාරකට වැඩි හිටිය. ඒක තමයි. නෑ ඒ ඔස්සේ අපි දිගට යන්න ගියොත් අපෙන්ම පෝෂණය ගන්නවා. මම හිටියේ මම ගියේ නැහැ. ඒක මට අරමුණු වුණා. ඒක තමයි. ඒක තමයි. අපි නොදැනුවත්වම හිත ගන්නවක. එතෙන්දී අපි මැදිහත් වෙලා එළියට දාන්න ඕනේ. ඉතින් අපි දැන් කියන්නේ හිතට පුරුදු වෙලා තියෙන අල්ලලමයි. හිතට පුරුදලා තියෙන අරමුණු ග්‍රහණය කරලමයි උපාදාන කළමයි පුරුදලා තියෙන්නේ. අපි ප්‍රඥාවන්තෙන් ප්‍රඥාවන්තව පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්නවනේ මෙයා මොකද්ද කරන්න කියලා. මෙයා පරණ පුරුද්දට ගිහිල්ලා සංඥාවක් ඔස්සේ යන්න පටන් ගත්තොත් පැත්තට තල්ලු කරලා දාන්න ඕනේ. එතකොට ඉතින් ආයෙ ගෙනල්ලා මේ කෝ පිම්මීම හැකිනීම දැනෙනවා නම් එහෙම හෝ එහෙම නැත්නම් කයේ වේදනා ස්වභාවයක් දැනෙ දැනෙ තිනවා නම් එතෙන්ට හෝ අන්න ඒ වගේ තැනකට ගෙනලා දාන්න ඕනේ. ඒ වගේ අරමුණම අයින් කරන්න ඕනයි. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ මේ එන අරමුණු අපි අර හිතේ අරමුණට වඩා හරි ප්‍රබලයි කතකින්. එහෙමයි. ඊට වඩා හරිම ආකර්ෂණීයයි. හිතන්න දැන් ඔයහම බලබලා ඉඳද්දි ඔන්න මේ කවුරු හරි මරගි මැරිච්ච කෙනෙක් දැක්ක කියලා. ඉතින් බය වෙනවනේ එක්ක. සමහරට බය වෙන්න පුළුවන් නැත්නම් ඉතින් කැමති කෙනෙක් නම් ඉතින් ආ මේ ආවත් දැක්ක කියලා ඉතින් ඊළඟට තව ඉතින් එක වැඩයි. එහෙමයි <laughs> නිසා එක එක දේවල් වෙනවා ඉතින්. ඒ ඔය හරිය යනකොට ඉතින් පරිස්සමෙන් යන්නයි තියෙන්නේ. කියන්නේ හිතින් හදලා දෙන්න පුළුවන් අරමුණු. ඒකයි හැමතිස්සම අපි භවනා කරද්දී හිතින් පෙන්නන දේ ඔස්සේ නොයා යුතුයි. හිතින් පෙන්නන ඔය වගේ සාමාන්‍ය අරමුණු ඔස්සේ නොයා යුතුයි. හැමතිස්සම වර්තමාන වශයෙන් කයේ දැනෙන දෙයකින් පටන් ගන්න එක හරීම මේ කියන්නේ මොකද්ද කියන්නේ? නිවැරදි කියන්න පුළුවන්. මොකද එතන එතන නැහැ අර හිතින් දාපු විකෘතින් නැහැ. හිතින් දාපු මවාපෑම් නැහැ එතන. එතන තියෙන ඇත්ත වශයෙන් තියෙන දේ. ඒ ඔස්සේ තමයි සඳිකරම සතිපට්ඨාන යන්නේ. සක්මන් භාවනාව. දිනපතා සක්මන් භාවනාව කරමි. සමහර දිනවලදී වල්ලු කර කැක්කුමක් සමහර විට උඩුපතුල වේදනාවක් දැනේ. හුඟක් විට විසිවන තත්වයකට යොමු වේ. බිත්තිය අල්ලලා සක්මන් කර පරයන්කයට පැමිණෙන්නෙමි. ඇඟ පණ නැති වෙනවා වගේ දැනෙනවා. මහන්සියටද නොදැනෙමි. ස්වාමින් වහන්සේට මේ අප සැම කරන මේ අවවාද අනුශාසනාව නිවන් අවබෝධෙමිට මෙම පින හේතු වාසනා වේවා. හරි. මේ ඒ කියන්නේ පයම යනකොට දෝක වෙන්නේ. මේ ඒ කියන්නේ ම්ම් එච්චර දුර යන්න එපා එහෙනම්. ඒ කියන්නේ එච්චර කාලයක් යන්න එපා. ඒ කියන්නේ තමන් බලා ගන්න ඕන තමන්ට කියන්නේ මේ කායික ශක්තියත් එක්ක ඔක්කොම ඉතින් සමබර වෙලා එන්න ඕනේනේ. අපි අර පැයක් සාමාන්‍යයෙන් දාලා තියෙනවා. නමුත් Tamanට යන්න අමාරුම නම්, ඒ කියන්නේ එතකොට නිකන් කරකැවිල්ලක් වගේ එනවා නම්, ඒ කියන්නේ සමහරවිට ඉතින් ඔගේ අරමුණත් ටික ටික ටික සියුම් වෙලා යනකොට අර මේ සක්මනේ සමබරතාවය හිටින්නේ නැහැ. ඒ නිසා ඒ ඒ ළඟ ඒ ඒ ස්වභාවයේ කිට්ටු වේගෙන එනකොට නතර කරන්න. නතර කරලා මේ පරයන්කෙන් වාඩි වෙන්න. එතන පොඩ්ඩක් ඉතින් අපි අපි හොඳ කියන්නේ සක්මනේ යෙදුනට අපි මේ සක්මන හරහා ඇතිවන ප්‍රතිඵලය මොකක්ද කියන එක ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕනේ. සක්මනේ අපි යෙදෙනවා. ඒකේ ඒ යෙදීම හරහා අපේ ඔන්න සතිය ඉස්සරහට ඇවිල්ලා හිතේ සමාධි ගතියත් හැදිලා දැන් නිකන් කය සැහැල්ලු වේගෙන වගේ එනවා. ඊළඟට නිකන් අරමුණ නොදෙනී යනවා වගේ දැනෙනවා. නිකන් ඉස්සර අරමුණ විතරම් පේන්නේ නැති වෙන්නවත් වෙන්නත් පුළුවන්. එතකොට එතකොට හිමීටදී පටයන්කට එන්නයි තියෙන්නේ. එහෙන් පොඩ්ඩක් හදාගන්න. හොඳයි. අවසරයි ස්වාමින් වහන්සේ. පෙර දිනයන්වල ඔබ වහන්සේ කළ දේශනා වාර තුලින් උතුම් රහත්භාවයේ රහතන් වහන්සේ පිළිබඳ යම් අවබෝධයක් ලැබුවෙමි. එමෙන්ම උතුම් වූ සෝවාන් සක්‍රදාගාමි අනාගාමි යන ඵලයන්ද සෝවාන් වූ උතුමන් සක්‍රදාගාමි උතුමන් අනාගාමි උතුමන් වහන්සේලා පිළිබඳවත් රහත් ඵලය සහ මේ එක් එක් ඵලයන් එකකට එකක් සම්බන්ධව පවතින ආකාරය දේශනා කරන මෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මේක මේ එන අවුරුද්දේ විතර බලමු. මොකද මේ ඔය ඉතින් එකපාරට විස්තර කරන්න අමාරුයි. මාත් මේ ආන්ත අමාරුවෙන් තමයි ඔක විස්තර කරන්නේ. හොඳට කියන්නේ ආවට කියාට කියන්නත් බෑ. ඔය කියන්නේ හරිම මේ මේ කියන්නේ බොහොම පරිස්සමෙන් විස්තර කරලා දු තැන් ඉතින් සෝවාන් වීම සම්බන්ධයෙන් නම් ඉතින් බුදුරජාන් වහන්සේ සෑහෙන්න විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ වෙනම සංයුක්ත නිකායේ වෙනම සූත්‍ර රසක් ගොනු කරලා තියෙනවා සෝතාපට්ටි සංයුත්තේ කියලා. ඉතින් ඉතින් ඔක සාමාන්‍යයෙන් ධර්මයේ විස්තර කරන්නේ සංයෝජන ආශ්‍රය. සංයෝජන මුල් කරගෙන කියන්නේ මුල මුල් තියෙන සංයෝජන තුනක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනකින් හිත නිදහස් වෙලා නම් ඉතින් සෝවාන් ඵලයක් සෝවන් ඵලයටපත් වෙලා කියලා විස්තර කරනවා. ඊළඟට කාමරාග පටික කියන සංයෝජන දෙක දුර්වල වෙලා නම් සකදාගාමි කියලා කියනවා. ඒ දෙකමත් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වුණා නම් අනාගාමි කියලා කියනවා. ඉතිරි තියෙන ඒ උද්දම්භාගයේ සංයෝජන පහම නැති වුණාම තමයි ඉතින් රහත් වුණා කියලා කියන්නේ. ඉතින් ඔයවා සම්බන්ධයෙන් ඉතින් හරි අමාරුයි. ඒ කියන්නේ ප්‍රතිපදා වශයෙන් නම් එකමයි කරන්න තියෙන්නේ. අපි හිතුවොත් මේ අපි තුමු සෝවාන් වෙන්න එක ප්‍රතිපදාවක් සෝවාන් වුණාට පස්සේ සකදාගාමි වෙන්න තව ප්‍රතිපදාවක් සකදාගාමි වුණාට පස්සේ අනාගාමි වෙන්න තව ප්‍රතිපදාවක් කියලා එහෙම එකක් නැහැ. එකම දෙයමයි කරන්න තියෙන්නේ. මේ දකින්න ගැඹුර තමයි වෙනස. ඒ කියන්නේ එකම ක්‍රියාවලියක් මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය දකිමින් අර හිතේ නැවත නැවත කෙලෙස් දැක ගනිමින් ආශ්‍රවයන් ඡය වෙන විදිහට කටයුතු කරගෙන යාම තමයි දිගටම කරන්න තියෙන්නේ. ඉතින් ඒවැදී ඒ ඒ මට්ටම්වලදී කෙලෙස් ඉවත් වෙන ඉවත් වෙන ඉවත් වෙන හැටියට ඉතින් එක එක නම් දීලා තියෙනවා. ඇත්තටම බුදුරජාන් වහන්සේගේ මුල් යුගයේදී ඔය මේ මුල් මට්ටම් කියලාවත් නැහැ. ඉතින් අපි හිතනවා මේ සෝවාන් සකදාගාමි අනාගාමි ඔක්කොම බුදුහාඳුර මුලින්ම කිව්වා කියලා මුලින් කියලාවත් නැහැ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා ඒ නිසා උනන්දු වෙලාම තියෙන රහත් වෙන්න මොකද අර වගේ මේ නිකම් අතරමැදි යුග සඳහන් කළවත් නැහැ. පස්සේ තමයි බුදුරජාන් වහන්සේ මේ ඒ කියන්නේ අතරමැදි මට්ටම් සෝවාන් සකදාගාමි අනාගාමි මට්ටම් හෙළිදරව් කළා තියෙන්නේ. මොකද ඒ මට්ටම් හෙළිදරව් කළා නැහැ. මොකද බුදුරජාන් වහන්සේ දැකලා තියෙන්නේ යම්ස කෙනෙක් ඔන්න මා දැන් මං සෝවාන් කියලා හිතාගත්තට පස්සේ එයා වැඩේ නවත්තලා දානවා. එයා හිතනවා දැන් ඔක්කොම හරි දැන් අපාය යන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් නන්නම් මං ගොඩ කියලා <laughs> නවත්තලා දානවා. එහෙනම් බුදුරජාන් වහන්සේ හැමතිස්සෙම ශාස්ත්‍රෝන් වහන්සේ වශයෙන් සම්පූර්ණයෙන්ම මේ ශ්‍රාවකයාව උපරිම මට්ටම දක්වා ගෙනියන්න තමයි හැමතිස්සෙම උත්සාහත් වෙලා තියෙන්නේ. ඒක කියවලා බලන්න මහා මේ සාරෝපම සූත්‍රයේ හැම ඒක දිහෙන් පැහැදිලිවම කියනවා මේක මේ අතරමැදි මට්ටම් වල නවතින්න එපා ගැඹුරටම යන්න එහාටම යන්න ඒක තමයි සාරය ඒක තමයි හරය කියලා. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ එක් පළවෙනි ප්‍රශ්නය සැලසුම් කිරීම සහ ප්‍රපංච කිරීම අතර සමානකමක් කම් තිබේද? ඔව්. තිබෙනවා කියන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් සැලසුම් කරනවා. හිතන්න දැන් ඔන්න මම දැන් ඉතින් දැන් කට්ටිය ගෙදර යන්න සැලසුම් කරනවානේ. ඉතින් ඔය එන්න පුළුවන් හිතට. දැන් මට හෙට කොහොමද දැන් මං උදේ නැගිටින්නේ කොහොමද? දැන් ගෙදර ගියාම මගේ ඇඳ තියේද? ඒ <laughs> සැලසුම් කරනවා මේ සැලසුම් අස්සේ ප්‍රපංචයක් තියෙනවා ඉතින්. ඊට පස්සේ මගේ මේ කවුරු හරි ගෙදර හිටපු අය මේ මොන හරි ප්‍රශ්නයක් ඇතිලා දන්නෙත් නැහැ. මට ඉතින් ටෙලිෆෝන් එකෙන් කතා කරන්න උනේත් නැහැ. රටෙත් මොන වෙලාද දන්නෙත් නැහැ. ඉතින් දැන් එක එක පැති වලට යන්නේ. සැලසුම් අස්සේ ප්‍රපංචයක් යනවා. හරි ළඟ තමයි තියෙන්නේ ඔක්කොම. දෙක එම සිතුවිලි කතන්දර ගොඩ නැගෙන්නේ මව් භාෂාවෙන් පමණක්ද? <laughs> ඔය භාෂා දැනගත්ත පමණට ඔක්කොම හම්බ වෙනවා. වැඩි වැඩියෙන් දැනගත්තාම ඔක්කොම කලවම් වෙලා හම්බ වෙනවා. ඔව්. වෙලාවට ඉතින් අර මව භාෂාව විතරක් දන්න අයට ඉතින් ඒකෙන් විතරක් එයි. හැබැයි ඕක ඇත්තටම අපි හිතන්න නරකයි මේක මේ භාෂාවෙන්මයි වෙන්නේ කියලා. භාෂාවක් නැතත් භාෂාවක් නැතත් හිතේ මේ ගොඩනැගීම් ඇති වෙනවා. ඒකයි මඤ්ඤති කියලා කියන්නේ ඒ මට්ටමක්. කියන්නේ ප්‍රපංචති කියන්නේ පපංච කියන මට්ටමේදී හුඟක් වෙලාවට සිතේලි වශයෙන් නිකන් කතන්දර ගොතන මට්ටමක් තමයි. නමුත් ඊට ඊට වඩා ඒකාතකින් සූක්ෂමයි මඤ්ඤණා කරනවා කියන එක. මඤ්ඤණා කරන්නේ හංගිනවා කියන අදහසක්. දැන් අපි හිතමු කන්නාඩියක් ඇසරහට ගියාට පස්සේ මතක් වෙනවා මේ ඉන්නේ මම කියලා මතක් වෙන ඉතින් මේක ඒකාතකින් වචන අත්‍යවශ්‍යත් නැහැ. වචන අත්‍යවශ්‍ය නැහැ ටක් ගාලා නිකන් මම ඉන්නවා කියලා හැඟීමක් එනවා. එතන පවා තියෙන්නේ හිතා ගැනීමක් එතනක් තියෙන්නේ. ඒ නිසා සියුම් එක අතකින් බැලුවාම ඉතින් අර වගේ ලොකු කතන්දර අඩු වේගෙන එනකොට මේ පොඩි විතරක වශයෙන් මේ දේවල් මතුවෙන්න පුළුවන්. තුන අසහිය තුල ගොඩ නැගෙන කෙලෙස් නින්දේ දකින සිහිනවලත් රාත්‍රී නින්දේදී දකින සිහිනවලත් සමානකමක් එකිනෙකට යම් බලපෑමක් තිබේද. අවිද්‍යා අන්ධකාරය තුල අපි සිදු කරන සංකාරවලට පින්පව් විපාක සකස් වේ. රාත්‍රී නින්දේදී සිහිනෙන් සිදු කරන වරහන් ඇතුලේ මනෝ කර්ම ක්‍රියාවලට පියුන් පව් සිදු වේද? නෑ එහෙමනම් කියන්න බෑ. එහෙම සාමාන්‍යයෙන් කියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් චේතනාපූර්වක බවක් නැහැනේ. චේතනාවක් මුල් වෙලා අපි හිතලා මතලා යමක් කරන්න ඕනේ කර්ම රැස් වෙන නම්. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියනවා. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. හොඳට මේ හිතලා මතලා චේතනාපූර්වකවම කයින් වචනයෙන් මනසෙන් යමක් කළොත් පමණයි කර්ම රැස් වෙන්නේ. නිසා අපි ඔහේ ඉන්නකොට හිතේ අපිට මුණු නිදාගෙන ඉන්නකොට හිතේ විවිධාකාර දේවල් පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් එක එක විකාර තියෙනවා. ඉතින් එකකින්වත් එහෙම කර්ම රැස් වෙනවා කියන්න බෑ. මනස දුර්වල වීමට හෝ ශක්තිමත් වීමට ඒ වයින් බලපෑමක් ලැබේද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිවන් අවබෝධය ලැබේවා. වෙනම වෙනම දැන් මොකද්ද අර සිහින පලාපල කියන්නේ ඔය ඇවිල්ලා තියෙන්නේ. මම එහෙම ස්ටඩි කරලා නැහැ. <laughs> මම කියන්න දන්නේ නැහැ හින්දා. <laughs> ලිඛිත ප්‍රශ්නේ අවසන් වාචික ප්‍රශ්න මෑණිවරු දෙනමකුයි තව <laughs> ඊදෙන්නේ. හරි. හැබැයි මේවා මම මේක ගැන පොඩ්ඩක් කියන්න හිතුණා මේ මේ ඔස්සේ හුඟාක් යන්න එපා. යන සිහියන ගැන ආහාරමේ හුඟාක් ඔය ඔස්සේ හුඟාක් හිතන්න ගියොත් භාවනාවක් කරන්න බැරි වෙනවා. මොකද මේ විතර තනිකර භාවනාව වෙන පැතිවලට යන්නේ. එතකොට ඊළඟට මේ පලාපල කියන්නයි කේන්දර බලන්නයි කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් මට වේදනාවෙන් නැති නිසා පරියන්කේයි සක්මනේ දෙකේම අර දැනීම වලට අත තියාගෙන ඉන්න එකයි ඉඳගෙන ඉද්දී ඒ දැනෙන දැනීම වලට හිත යොමු කරන්න කිව්වනේ. හහහ. දැන් සක්මනේදී අත ඒ තියානිනේදී තද ගතිය දැනෙනවා. ඒ වගේම රස්නේ ගතියක් දැනෙනවා. ඒක දිගටම බලාන යද්දී නිකන් අර පාවෙන ගතිය වගේ දැනෙන අරක මෙනෙහි කිරීමක්වත් දැනීමක්වත් නැහැ ඊට පස්සේ. හරි. ඊපස්සේ පරියංකේදී පරියංකෙත් يعني සක්මනේදී හැබැයි සමහර වෙලාවල දැනීම් දැන් يعني වේදනාවල් දැනෙනවා. දැන් ඒක බලන්න යද්දී එහෙමම නැති වෙලා යනවා. හරි. වෙන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම නවත්තන්න එපා. දැන් නැති වෙලා යනවා. ඊට පස්සේ බලන්න කය දිහා සමස්තයක් වශයෙන් බලනකොට ආයෙත් ආයෙත් වෙන සියුම් වේදනා තියෙනවා නම් ඒවත් බලන්න යන්න. ඒ කියන්නේ දැන් මුළු කයම වළංගුයි. කය එක තැනක් කියලා නෙමෙයි මුළු කයම වළංගුයි. කය කය දිහා සමස්තයක් වශයෙන් බලනවා. මතුවෙන මතුවෙන දේවල් ඒවැයෙන් නිකන් අපිට හිතට අල්ලන්න ලේසි දේවල්. ඒවා ඉස්සලම අරමුණු කරන්න යනවා. ඒක අපිටම බැලුව බලනවත් එක්කම නැතිලා යනවා. ඔන්න තව එකක් මතුවලා තිනවා. ඒක බලනවා, ඒකත් නැතිලා යනවා. තව එකක් මතුවෙනවා. ඒකත් බලනවා නැතිලා යනවා. තව එකක් බලනවා. ඒකත් නැතිනවා බලලා නැතිලා යනවා. ඉතින් හොඳට මේ දේවල් මතුවෙන මතුවෙන දේ බලමින් යන්න. පරයන්කේදී දැන් අර අත් දෙකට තියාන හිත තියාපහම ඒකේ තද ගතිය උණුසුම දැනෙනවා. ඊපස්සේ ඉඳගෙන ඉද්දී ඒ අර වේදනාවෙද්දී එතන බලන්න ගියපහම නිකන් අර මස්පිඩු තෙරපි මකගෙන තද ගතියක් වගේ එහෙම දැක් දකින්නේ. හරි. ඊපස්සේ සමහර වෙලාවට මේ සක්මනේදීත් හුස්ම රැල්ලක් නැතුව ගිහිල්ලා ඒකත් පා වෙන ගතියක් වගේ දැනෙනවා. සමහර වෙලාවට ඒ වෙලාවට නිකන් අර වේදනාවක් කියන උදාහරණට අත වගේ. හැබැයි උනන්ට ඒ වේදනාව බලන්න ගියපුවාම අත කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න බෑ. ඒක ප්‍රශ්නයක් නෑ. එතන බලන්න පුළුවන් නම් බලන්න. ඒ කියන්නේ අපි තුමෝක සක්මනේදී තරක් නෙමෙයි පරයන්කෙත් දෙන්න පුළුවන්. කියන්නේ අපේ හිත එකඟ වෙගෙන එනකොට මේ කයේ ඒ ස්ථානයන්ට අපි දීපු නම් ටික නැති වෙනවා. එතෙන්දී අපි ආයි හොයන්න යන්න අවශ්‍ය නැහැ මේක කොතනද කියලා. මේ වේදනාව පමණයි අරමුණු කරන්න තියෙන්නේ. ඒ හින්දා ඒ කියන්නේ තේරුම් ගන්න තියෙන්නේ භාවනාව ගැඹුරට යනකොට සරල වීමක් තමයි වෙන්නේ. අපි තිබිච්ච සංඥා හැලි හැලි යන්නේ. අපිට මුලින් නම් ඕන දැන් මම ඉඳගෙන ඉන්නවා. මම මේ ඉන්නේ නිස්සරණවනේ. මම මේ ඉන්නේ ගහවනා ශාලාවේ. ඔක්කොම ටික තියෙනවා. නමුත් හිත හිතන්න මේ කයට විතරක් ආවා. එතකොට මේ ඉන්න තැනම මතක නැහැ. නිස්සරණවනේ කියලා මතක නැහැ. මේ කය තුල දැන් ඉන්නේ. ඊට පස්සේ ඔන්න වේදනාවක් අරමුණු කරනවා. දැන් මේ කයේ කොහෙද කියලාවත් දන්නේ හුදු වේදනාවක් පමණයි. සමහර වෙලාවට ආරාමයේදී වුණත් හිසේ කැක්කුමක් වගේ ආවපුවා මම ගොඩක් වෙලාවට ඒ කරන වැඩේ හැමම තියලස් දෙක පියාගෙන එදිහා බලනවා. ඒ වෙලාවට මට නිකන් අර පේන්නේ නහර වැල් නිකන් හීන වෙලා වගේ තියනා වගේ. ඒ දිහා බලන්න සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා ඒ කැක්කුම අඩු වෙලා යනවා. දැන් ඊයේ රෑ පරියන්කෙන්දී සිතුවිලි වර්තමාන අනාගත අතීත ඒ තුනටම සිතුවිලි එනවා. ඒක දිගටම එනවා නවතින්නෙම නෑ. ඒක මට නිකන් ආයෙත් හිසර දෙයක් වගේ වුණා. කියන්නේ කරදරයක් වගේ වුණා. මම ඊට පස්සේ ඒක නවත්තලා හැම බුද්ධාසන මේ බුද්ධානස්සතිය වැඩිවා. ඊට පස්සේ දැන් අද උද්දී 9 පහ වෙලා වගේ පරියන්කයට ආවට පස්සේ ටික වෙලාවක් යද්දී මගේ දැන් වම් අතයි දකුණු අතේ වම් අතේ නිකන් සීතල නිකන් මේ බ්ලන් ධාරාවක් වගේ යනවා වගේ දැනුණා. දකුණු අතේ නිකන් මේ රස්නෙට වගේ උණුසුම් ධාරාවක් වගේ යනවා දැනුණා. ඊට පස්සේ ඒක හැමම ශරීරය ඇතුළට මේ වුණා. ඊට පස්සේ ටික වෙලාවක් යද්දී දීප්තිමත් කහ සුදු මිශ්‍ර ආලෝකයක් ලොක් කියන්නේ දීප්තිමත් පැවිල්ල ඉවෙලා මට මිස්සරහෙන් නැවතිලා ඊට පස්සේ අර කිරණක් විදිහට ඇස් දෙකෙන් ඇතුල් වෙලා ඇඟ පුරාම මේ මේ වුණා මම ඊපස්සේ ශරීරයට අවධානය යොමු කරලා බැලුවා එක ඇතුළට ගිහිල්ලා ඊට පස්සේ ඒක නිකන් අර ඒකෙන් නහර දිගටම යන ගතියක් මේ වුණේ ඊපස්සේ දවල් 10ට යන්න ඒ සක්මන් මේ පරියන්කේ නැගිටට පස්සෙත් අර අත් දෙකේ තිබ්බ ඒ අර මේ උණුසුම් ගතිය නිකන් ධාරාවක් යන ගතිය කොහොම හරි විනාඩි 10ක් වගේ ඒ විදිහටම තිබ්බා එක. හරි. ඒක වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ හිත එකඟ වෙලානේ එතන තියෙන්නේ. අපි ආනාපාන සතිය වඩනකොට මෙතන හිත එකඟ වෙලා තියෙන්නේ. එතකොට අපි සමානට ඇවිදිනකොටත් හිත තියෙනවා මෙතන. මෙතන එතනම නැවත නැවත අපි නම් වලා තියෙන්නේ. නමුත් දැන් අපි හිතන්න මෙතෙන්ටම දැන් ගත්තා. අත් දෙක අතරට හිත ගත්තා. ඉතින් ඔතන අපි නැවත නැවත එතන අරමුණු කර කර ඉන්නකොට එතන හිත එකඟ වෙන්න ගන්නවා. ඉතින් අපි ඇවිද්දට හිත තියෙන්නේ එතන. ඉතින් ඔහොම ස්වභාවයක් තමයි හිතේ තියෙන්නේ. හින්දා ප්‍රශ්නයක් නැහැ. යන විදිහ හොඳයි. මේ වේදනාවත් දැන් අපි දැන් අතට දැනෙන දේ අර පරියන්කේ ඉඳගෙන ඉද්දි දැන් ඒකට දැන් හිත යොමු කරලා තියෙන්නේ. එතකොට ඒ අතර වේදනාව ආවට එහෙම බැලුවට කමන්නේ නෑ. ඔව් ඔව් කමන්නේ. ඒකයි මම කිව්වේ. ඒ කියන්නේ මුළු කයම වළංගුයි. හැබැයි මුලින් පොඩ්ඩක් හිතේ ආනාපාන සතිය හරහා පොඩ්ඩක් සමාධි හදාගෙන යන්න. මොකද නැත්තම් ඒ කියන්නේ මේ ඒ තරම් සමාධියක් නැතුව මේක බලන්න ගියාට ඒ තරම් තේරෙන්නේ නැහැ. ඉතින් හැබැයි මේ සමාධිය පොඩ්ඩක් යම් පමණකට දියුණු කරගෙන ඊට පස්සේ මේක බලන්න ගියාට පස්සේ එතරම් ඕක සාමාන්‍ය ඉතින් හොඳ මට්ටමක් එනවනම් ආස්වාස ප්‍රස්වාසය හොඳට තුනී වෙන්නත් ඕනේ. ඊට පස්සේ ඕකේ මුලැමැදාග හොඳට බලන්නත් ඕනේ. ඊට පස්සේ තමයි හොඳ කියන්නේ සාමාන්‍ය කියන උපචාර මට්ටමකට එන්නේ. ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් මේ වේදනානුපසනාවකට හෝ ධාතු මනසිකාරයකට යොමු කරන්නේ. කියන්නේ ආස්වාස්රේ ඉඳන් මුලින් ඉඳන් යන්න කියලා. ඔව්. ඔව්. කියන්නේ ආනාපාන සතියෙම වඩන්න ඒක වඩලා බලන්න ඒ කියන්නේ හොඳට අපි හිතමු මේකේ සියුම් සබහාය වැටෙනවා. දැන් දිගට වැටෙනවා, කොටට වැටෙනවා, නැත්නම් වෙලාවට උණුසුම් වැටෙනවා, සිසිල්ල වැටෙනවා මේ ආස්වාසයේම. ඊට පස්සේ ඒක බලාගෙන ඉන්න ඕනේ. ඒකේ ඊළඟට පටන් ගන්න හැටි. ආස්වාසයේ පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, මැද ස්වභාවය, අග ස්වභාවය බලනවා. ප්‍රස්වාසයේ පටන් ගන්න කලින් පොඩි හිටසක් තියෙනවා නම් ඒකත් අහු වෙනවා නම් ඒකත් බලනවා. ඊළඟට ප්‍රස්වාසයේ පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැත්නම් මැද ප්‍රදේශය, අග ප්‍රදේශය බලනවා. ඊට ආය ආස්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා තියෙන මේ කැටි හිස්තන ඒකත් බලනවා ඉතින් ඔහොම බල බල ඉඳන්දි තමයි අන්න මේ හිතන සමාධි වෙන්න ගන්නෙ ඒ කියන්නේ ආනාපාන සතියෙන් සෑහෙන සමාධියක් හදලා දෙනවා ඒ ඒ සමාධිය හදාගෙන අපි ඊළඟට මේ වේදනාවක් නිරීක්ෂණය කරන්න යාම තුළ සියුම් වේදනාවක් පවා දැනෙනවා එකක්. يعني ඒ ඒ පුංචි වේදනාව පවා අරමුණු කරමින් ඉන්නකොට හොඳට විස්තර තේරෙන්න ගන්නවා. මොකද අර අපි හදාගෙන ඇවිල්ලානේ තියෙන හොඳ සමාධිය. ඒ නිසා. නමුත් අපි මගක් හරියටක් ගාලා මේක බලන්න ගියාට එච්චර විස්තරයක් දැනෙන්නේ නැහැ. පොඩ්ඩක් තව ආනාපාන සතියෙන් හදලා මේක බලන්න යන්න. හැබැයි එතන තමන් පොඩ්ඩක් පරීක්ෂාකාරී වෙන්න ඕනේ. ඕ දැන් හුඟක් මේකේ මේ පස්සද්දි වෙලා ගියොත් එහෙම දැනෙන්නෙම නැහැ. එතකොටත් එතකොටත් පොඩ්ඩක් අපි කල්පනාකාරී වෙන්න ඕනේ දැනෙන මට්ටමකදී මෙතෙන්ට දාන්න. තේරුම් ගන්නයි සයන්හස. මට මේක අහන්න සමාවෙන්න සයන්හස මට ඔබ වහන්සේගෙන් අවවාද අනුශාසන ලැබිලා තිබුණා මේ අර ගොඩක් වෙහෙසකාරී තත්වයට යන්නේ නැතුව මේ සතර ඉරියව්වේ සිහිය පවත්වාගෙන වැඩිපුර වැඩවල යෙදෙන්න කියලා එතකොට ස්වාමීන් වහන්සේ දැන් මගේ අර ප්‍රශ්නෙට මට ලැබුණේ බොහන්සේ පටිච්චසමුප්පාදයේ සමුදේ වශයෙන් බලන්න කිව්ව. එතකොට අර මේ කොහොමද බලන්න කියන එකයි මට දැනගන්න ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ දිනවල අර මේ ගොඩක් විහෙස්කාරී තත්ත්වයට මම දැන් අනුගත වෙලා මේ දින ටිකේ වැඩ කළා. එතකොට දැන් දවස් දෙකකට විතර ඉස්සර රාත්‍රියේදී මේ ඉසට් පෙන වෙලාවේදී එක පාටම නිකන් ඊ එක වේගයෙන් වාගේ හුස්මක් ඇවිදින් මේ එක හිතා ගන්නවත් බැ එක පාට නිකන් එහෙම පිටවීමක් වුණා. ඉතින් අර මහසී මිසාද මොකද්ද කියලා දැනගන්නයි මට ඕන දෙ ඉදිරියට දැන් ආරාමයට ගිහුවම මම පවත්තගෙන යන්න ඕනේ. නෑ එතන ඇත්තටම මම නිකන් අර වැඩ ටිකක් කරන්න කියන සංඥාවෙන් මම කිව්වේ ඒ කියන්නේ අපේ කෙලෙස් හඳුනා ගන්න අවශ්‍යයි. ඒ ඒ தත්ත්වය. මොකද අපි නිකන් ඔහේ ආරාමයෙන් නිකන් තනියෙන් ඉන්නකොට අපි ඒ තරම් කෙලස් ජනනය වීමක් නැහැනේ. එතකොට අපි නිකන් අපිත් එක්කමයි හුදකලාමයි ඉන්නේ. හැබැයි කෙලස් ටික අපි අනිත් එක අපිටම භවනාත් කරනවා. එතකොට සමාධියත් ඉස්සරහට එනවා. එතකොට දැන් සමාධියෙන් කෙලස් ටික සමානලට යටපත් වෙලා තියෙන්න පුළුවන්. නමුත් අපි අර යම් වැඩක යෙදෙනකොට ඒ අනිත් අයගේ ක්‍රියාකාරකම් හරහා අපේ හිතේ එක්ක නොරුස්නා ගති පහළ වෙන්න පුළුවන් නැත්නම් රාගසිතුවිලි බහර වෙන්න පුළුවන් ඊර්ෂාවන් පහළ වෙන්න පුළුවන් নানা ප්‍රකාර දේවල් පහළ වෙන්න පුළුවන්. එතකොට තමයි අපේ ඇත්ත ස්වභාවය මතුවෙන්නේ. ඒකයි මේ මතක් කළේ. අනිත් එක තමයි අර මෑනියෝ කියවනේ මේ මොකද්ද මේ මේක දිහා බලගෙන ඉන්නකොට නිකන් බියවීමක් වුණා කියලා. නිකන් බින්දීගෙන යනකොට නිකන්. දැන් දැන් භාවනාවේදී නෙමෙයි කියුනේ නිකන් සතපෙලා ඉන්නකොට සතිමත්ව ඉන්නකොට එකපාරටම නිකන් කියා ගන්න බෑ නිකන්. ඊතලයෙන් විදිනවා වගේ හුස්ම එක පාටම කිස් ගාලා මේ පිට වුණා. පහුගිය කාලෙත් නිකන් අර එක්කාවක් වගේ කීප වරක් සිද්ධ වුණා. දැන් මේ දවස් දෙක තුනකට පස්සේ තමයි මෙහෙදී එක සිදුවීම සිද්ධ වුණේ. එතකොට ඒ වෙලාවේදී يعني ඊට කලින් කය දිහා බලාගෙනද හිටියේ නැත්නම් මොකද්ද? කය දිහා බලාගෙන. එතකොට හිතේ සිතේ ස්වභාවය කොහොමද? මම කියන්නේ ඒ අවස්ථාවේදී. ඒ සතිමත් වෙලා තමයි හිටියේ. يعني හිතේ ඇතුලේ කතාවක් තිබුණාද? මොකක්වත් නැහැ. ඇතුලේ සම්පූර්ණ නිශ්ශබ්දයි. නිශ්ශබ්දයි. ඒ කියන්නේ නිකන් තේරුනේ කියන්නේ මුළු හදවත දිහාට පමණක් නිකන් අවධානය පැමිණුණා වගේද? හිතා ගන්න වේදෙන්න නැහැ ඒක පාට <laughs> අර හිත දිහා බලනකොට අර නිකන් ලගින්ට තනහන්න නැතුව අර උඩ වවුමාළුවෙක් වාගේ එහෙම වුණා කියලා මම කිව්වේ. ඔව්. ආ ඒක නම් වැරද්දක් නැහැ. ඒක ඒක ඒක නම් උනේ ඒක වැරද්දක් නැහැ. ඒ කියන්නේ අපි අර විස්තර කරා වගේ දැන් අපි අරමුණු සහිත සතියෙන් අරමුණු රහිත මට්ටමට යනකොට ඔය වගේ හැඟීමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අල්ලල්ල ඉඳලා තියෙනවා හැමතිස්සෙම අරමුණක්. ඊට පස්සේ හැබැයි මේ අරමුණේ ස්වභාවය දැකලා හිත පයින්න වෙන තැනකට. පයින්න හැබැයි එයාට හිට ගන්න තැනක් නැහැ දැන්. ඒතකොට නිකන් අන්දබන්ද වෙනවා. ඒ ස්වභාවය ඇති වෙන්න පුළුවන්. ඒක මුලදී පොඩ්ඩක් බිය දනවන සුළුයි. හැබැයි නැවත නැවත හුරු කරන්න. නැවත නැවත හුරු කරනකොට හිතට හිත තේරුම් ගන්නවා මේක මේ බය වෙන්න දෙයක් නැහැ. මේ මේ ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් කියලා මෙතන. එහෙසම්. කය මේ දැනට භාවනාවක් වශයෙන් මොකද්ද වඩන්නේ? සිත දිස බලා සිටීම සතර ඒරියව මට ගොඩක් පරයන්කෙට යන්න එපා කියලා අවවාද ලැබුණා ඔබ වහන්සේ. ඔව්. ඒ කියන්නේ ඔතන අර සතිය තමයි ඉස්සරහට ගන්න තියෙන්නේ. සතිය ඉස්සරහට ගනිමින් හිත දිහා අවධානයෙන් ඉන්නවා. අපිට ඔන්න සිතුවිල්ලක් එනවා. ඒකට උදව් කරන්නේ නැතුව එයා ආව හැටි ඊළඟට යන හැටි බලනවා. ආයෙත් තව සිතුවිල්ලක් එනවා. එන හැටි යන හැටි බලනවා. කොහොම බල බලා බල බලා ඉන්නකොට හිතන්න දැන් ඔය සිතුවිලි දෙකක් දැන් එකක් ඇවිල්ලා අහමම ගියා. ඊට පස්සේ ඊළඟ එක ආවේ නැහැ කියලා. අන්නේ දෙක අතර තියෙන පරතරය තුලත් අවධානයෙන් ඉන්න. එතන සමහරට ඔන්න ඔය කියන අද්දකෙම ඉන්න පුළුවන්. එතන බය නැතුව ඉන්නයි තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ චිත්තානපසනාව හරහාත් ඔය අනිසිත පැත්තට යෑමක් තමයි කරන්නේ. හොඳයි. දිගට කරගෙන යන්න. හොඳයි. තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මට මේ අර ඔබ වහන්සේ දේශනා කර ඊයේ ධර්ම දේශනාවේ කියුණානේ අර මහා ශුන්‍යත සූත්‍රයේ තියෙනවා කියලා. ඔව්. ඒ දේශනාව අහන්න පුළුවන් වෙයිද නැහැ ඒ කියන්නේ මහා ශුන්‍යත සූත්‍රේනුයි චෝල ශුන්‍යත සූත්‍රේනුයි මේ අපේ ලොකු සායනාසේ වැඩසටහනක් කරලා තිබුණා. එහෙමයි. වැඩසටහන මම හිතේ දෙකක්ද ඔහෙද? ඒක මම හිතන්නේ අපේ ශාන් මහත්තයෙන් ඉල්ල ගන්න පුළුවන්. ඔව්. හා. ඔව්. මේකේ රෙකෝඩින්ග්ස් ඇති මේ මේ සූත්‍රය තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. එහෙමයි. ඔව්. සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. ඔව්. මම මොකුත් ඒවෙන් කළා නැහැ. හරි. හොඳයි. දරුවන් සරණයි. දරුවන් සරණයි සංහංස. මම සක්මන් කරන මට මගේ ප්‍රශ්නේ හරියටම අර දෙවෙනි ප්‍රශ්නේ හප් මහත්තයාගේ ප්‍රශ්නේ වගේ තමයි. ඒකට හුඟක් දුරට මගේ ප්‍රශ්නෙට උත්තර හම්බ වුණා. ඔව්. මම මම ඉතින් ටිකක් සාමාන්‍ය මම සක්මන් කරනකොට දැනෙන නිකන් දැන් කකුල වදින විදිය විතරයි දැනෙන්නේ. එහෙම කතාවක් හිතේ කතාවක් නැහැ. ඊට පස්සේ පරයක්ණය කරනකොට මේ හුඟක් වෙලාවට හිත මේ ඒ කියන්නේ ආනාපාන සතිය කරනකොට මේ හුස්ම හුඟක් හොඳට හුඟක් වෙලාවට සංසිඳලා ඊට පස්සේ සමහරලාට ධාතු මනසකාරය යනවා සමහරලාට සමාධියකට හිත යනවා අර නිකන් ෆ්ලැට් ලයින් එකක් වගේ එන්න ඒකට මේ මේ මෙහි ආවට පස්සේ හුඟක්ම මේ தත්ත්වය එනවා හුඟක් වැඩිපුර. එතනද වැඩියෙන් ඉන්නේ? එතෙන්ට එනවා දැන් ඊයේ රෑ අද එහෙම. දැන් රෑට හුඟක් රෑ මහන්සි වෙලාවට ඒකමට වතුරෙන් කිරි අඳුර ගන්න බෑ වගේ <laughs> මේ නිකන් මේ මොකද්ද මේ මුකුත් නෑ නේද කියලා හිතෙනවා. දැන් උදේට වගේ පණ තියනකට වෙලාව දැඟට තියෙනකොට ආ මේ මුකුත් නෑ මේකේ ෆ්ලැට් ලයින් එකක් කියලා මේ හොඳට මහන්සියෙන් බල ඒ කියන්නේ එතන එතන බලන්න පුළුවන් අර මහත්යක් වගේ අර මටත් හිතෙනේ අර මං ප්‍රශ්නේ දැම්මේ ඒ අර සංකාර කිරීමක් නේද මම අර මේ අර මහත්යෝ වගේ මේ සද්දහරි වේදනහරි බැලුවොත් අතනම ඉන්න එතනම දියුණු කරන්න එක නේද හොඳ? ඔව්. ඒ කියන්නේ අපි ඒකයි මේ يعني ඔය தත්ත්වය අපි හුරු කරන්නේ නැතුව හිතට يعني එහෙම නැත්නම් ඔය தත්ත්වය හිතට හඳුන්ලා දෙන්නේ නැතුව හිත තේරුම් ගන්නෑ. අපි ඒක බහුලීකృత කරන්න කරන්න කරන්න තමයි යන්න හිත හිතේ නිකන් රෙජිස්ටර් වෙනවා වගේ දෙයක් වෙන්නේ. ආ මෙතන මෙහෙ යන්න පුළුවන් තැනක්. මට ඉන්න පුළුවන් තැනක් කියලා අන්න එයාම තේරුම් ගන්නවා. එයාම තේරුම් ගන්නකම් අපි බහුලීකృత කරන්න ඕනේ. ඔව්. නැත්නම් අපිට මග හැරෙනවා. ඔය ඒකේ වටනකම හොඳට මේ පේනු ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක අර අර මහන්සි වෙලාවට මොකක් මුලින්ම ඇතුණාම හිතා ගන්න බෑ මොකද්ද මේ මොකුත් නැතුව වගේ තියෙන්නේ කියලා. ඊට ඒකේ වෙනස තේරෙනවා දැන් ටිකක් මේ ශක්තිය තියෙනකොට පේනවා ඒකේ වෙනස ආගේ ආගේ තේරෙනවා. එතනම ඉන්නවා ඊට අර ඊට පස්සේ ඒකම දිනු කරන එකද? ඒ කියන්නේ එතන ඉස්සෙල්ලා හොඳට හදා ගන්න ඕනේ. එතන හදාගෙන තමයි පස්සේ එතන මත පිහිටලා තමයි ඉස්සරහට විපස්සනාව වඩන්න තියෙන්නේ. ඔව්. ඒ ඒ මත නිකන් හිතන්න ඒක මේ අපේ මේ මේ ෂේම භූමියක්. එහෙම නැත්නම් ආරක්ෂිත ප්‍රදේශයක් ඒ. ඉතින් ආරක්ෂිත ප්‍රදේශය හොඳට බිම්බෝම් බයින් කළා, සුදුළු ගාලා හොඳට දැස්ති කරගන්න ඕනේ. <laughs> එතකොට කොහොමද දන්නේ ස්වාමීන් වහන්සේ ඒක හරි ඔක්කොම සූදානම් කියලා? ඊළඟ මොකද්ද කරන්නේ? <laughs> ඉතින් දැන් හිතන්න මෙහෙම අපි එතන ඉඳගෙන ඉතින් අපි එතන ලෑස්ති වෙලා නැතුව අන්න යනවා චිත්තානුපස්සනාවට. මෙතන ලෑස්ති වෙලා මදි නම් දන්නේම නැතුව පොඩි වෙලාවකින් අපි ඒ හිතේ යන කතාවේ ඇතුළේ ඉන්නේ. ආයේ ප්‍රපංචයේ යනවා. ඒ කියන්නේ අපි මෙතන ශක්තිය මදි. අපි මේ හිතේ එන දේ බලන්න යනවා. ඊට අපි මෙතන දුර්වල වෙනවා. අපිට ඉන්න පහසුකම මදි හින්දා අපි තම හුරු වෙලා මදි හින්දා අපි මෙතනින් දුර්වල වෙනවා. මෙයා ශක්තිමත් වෙන්න ගන්නවා. අපි ඊනාට ටික ටික ටික මේක අස්සේ. ආ ඉතින් අපි කතන්දර ලෝකෙට යනවා. ඔව්. එතනින් තමයි දැනගන්නේ එහෙම කතන්දර ඔකට යනවද නැද්ද කියලා. එහෙම යන්න යනකම් යනවන් නම් ඒ කියන්නේ මෙතන තාම තව තව ශක්තිමත් කරන්න ඕනේ. ඔව්. එහෙම යන්න එච්චරම වැඩිපුර යන්න නැත්තම් ඊළාට මොකද? ඒ කියන්නේ ඒ කියන්නේ මේ සමහරට මේක මත ඉන්නකොට ඔතන සමාධියකුත් හැදෙනවා. ඒ සමාධියත් දිනු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔය ඔක්කොම අත්දැකීම්. ඉතින් ඒ ඒ ඒක දැන් ඊළඟට බලන්න ඕනේ මේක මට බැරිද සක්මනේදී ගන්න. සක්මනේදි බලන්න ඕන. ඔව්. ඊළාට වුණා ඉතින් වැඩක් කරනවා. වැඩක් කරද්දි තෝතන්ට දාන්න බැරිද හිත. ඔව්. ඒ වගේ ඒක නිකන් අර අපේ ගෙදර වගේ කරගන්න ඕන. හරි හරි. ඔව්. ඔව්. ඊට පස්සේ ඉතින් ගෙදරම ඉන්නයි තියෙන්නේ. <laughs> හොඳයි. ඊළඟ සම්මත. නැතිවීම බලන්න කියලා. ඉතින් ඇතිවීම නැතිවීම බලන්න කියලා මම පරයන්ගේ වාඩි වෙනකොටම හිත ඉතින් යනවා අර ස්විච් එක දැම්මා වගේ දැන් ඇතිවීම නැතිවීම බලනවා. හරි. බලනවා කියන ඉතින් මුලින් චුට්ටක් කර ඇතිවීම නැතිවීම කියන තැන සිහියෙන් ටිකක් වැඩගත් විදියට ගෙරෙනවා. පොඩ්ඩ වෙලාවක් යනකොට ඇතිවීම නැතිවීම නෑ. ඇතිවීම නැතිවීම ඉබේට දකින්නවා. නිකන් ඉබේට හිතෙන් ඇතිවීම නැතිවීම කියලා දකින්නවා. එතකොට ඒ කියන්නේ හිතින් හදලා බලනවාද එහෙමද? එහෙම එකක් නෙමෙයි. හදන්නේ. හා. يعني ඕක કૃතිම වෙන්න අවශ්‍ය නැහැ. يعني හිතේ හිතේ චිත්‍රයක් නෙමෙයි මේ කතා කරන්නේ. يعني හිතන්න මෙහෙම අපි තුමු වේදනාව දිහා බලාගෙන ඉන්නවා. වේදනාවේ ඇතිවීමක් නැතිවීම බලනවා කියලා හිතන්නකො. එතකොට අපි හිතෙන් ඕක ගැන චිත්‍ර රූපයක් මවලා පෙන්වන්න ගත්තොත් ඒක වැරදි. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ වෙනුවට මේ ඇත්ත වශයෙන්ම දැනීමක් වශයෙන් තියෙන්න ඕනේ මෙතන මේ ඇති වෙන තියෙන ස්වභාවය. ශරීරය කියලා එහෙම පේන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔව් අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. එහෙම අර එක්කෙනෙකුත් කිව්වේ අර වේදනාව බලනකොට දැන් ඉන්න තැන අමතකයි කොහෙද මේ ශරීරේ තියෙන්නේ කියලා අමතකයි. ඒක අමතක නෙමෙයි ඒක මග හැරෙනවා. එතකොට හොයන්න යන්නත් එපා. හොඳට යන පැත්ත හොඳයි. ඒ කියන්නේ අපිට අර ගෙනාපු සංඥා ගොඩ අඩු වෙලා දැන් තනි සංඥාවක් බවට පත් වෙනවා. ඒක හරිම සුවදායකයි. ඉන්න පුළුවන් ඕන තරම්. හරි. ඉතින් ඒක එහෙම වුණා ස්වාමීන් වහන්සේ ඉතින් ඊට හා සමාන එක එක වැඩම පොඩ පොඩ වෙලා තිනු ඒක කියන්න යාවේ. ඇත්තටම මේ පන්සලේ පොයි දවස් සිල් සමාදන් වෙලා ඉන්නකොට උදේ දාණය අරගන්න අරගෙන ඉවරයි. මම පිඟාන හොදන්න යනකොට ඉතින් මම දැන් වැටුණා යන්තම් මට මතකයි. ඊට පස්සේ නැගිට්ටා. නැගිට්ටාම ඉතින් පස් කම්බලන් වෙලා මෙහෙම මට නම් වැටුණු කිසිම දෙයක් මතක නැහැ. හොඳයි. කිසිම වැටුණු සිහි සිහිය නැති වෙලක් නැහැ. හොඳයි හොඳයි. තම පණ පිටින් ඉන්නව නේද? ඉතින් දෙයක් මතක නෑ. ඉතින් අරගොල්ලෝ ඉල්ලන පිඟාන හොදන්න මං කනේ මං උද ගන්නම් කියලා. ඉතින් එහෙම කිසිම දෙයක් මතක නෑ. ඉතින් ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහට මට අර හේනවුස් කරන්න වැහුණා. ඊට පස්සේ වාහන ගන්න එපා ඇතුළට අහවලට එනින් විතරයි ඉන්න පුළුවන් කියලා අනවුස්මන්ට් එකක් දුන්නා. ඉතින් ඒක එච්චරයි. ඊට පස්සේ මම සාමාන්‍ය විදිහටම හිටියා. පිරිස හැමදාම සීල් පාලනය කරනනේ හංසට බොහොම චූටි කොටසක්නේ පාලනය කරන්නේ නැත්තේ. ඉතින් මමත් පාලනය නොකර ඒ වෙලාවේ හිටියේ. ඉතින් මම අඳුරන කපල් එක මාත්‍යා ඉඳන් කිව්ව මට හා අඩවකුත් ඇල්ලුවේ කියලා ආංචි කියලා. ඉතින් මං කිව්වා කවුද? මම නෑ මම එහෙම අඩවලේ කියලා. ඉතින් එවිලෙම ඒ චුට් කෙට්ටි වෙලාවකින් මට මතක් වුණා ලෝකෝත්තර වශයෙන් මම බොරුව කිව්වේ නෑ මම දන්නේ නෑනේ <laughs> ලෝකෝත්තර වශයෙන් බොරුව කිව්වේ නෑ ඒ වුණාට ලෞකික වශයෙන් එතන බොරුව කියවිලානේ මං ඉතින් ඉක්මනටම අටසිල් සමාදන් වුණා හිතේ දැන් පේන්න බොරුවක් කියවිලානේ ඇත්තටම අදහසක් ඉතින් එහෙම එක මොකක්ද කියලා නිකන් ඉතින් මට ඒ ගැන හැඟීමක් තේරුමක් නෑ මොකද ඒ වෙලා තියෙන්නේ කියලා අපි අර ඉමදුව ස්වාමීන් වහන්සේගෙන් ඇහුවාම උන්වහන්සේ කිව්වා එහෙම වෙනවා කියලා. ඒ වුණාට ඉතින් මට ඒක මොකද කියලා දන්නේ නැහැ. ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ මම අනුරාධපුරේ ගියපු වෙලාවක භාවනාව ගැන කියමු. ඈ? භාවනාව ගැන කියමු. ඉතින් සාමාන්‍යයෙන් ඉතනත් භාවනාවක එකක්. දැන් මම අඩිය තියලා සක්මන් භාවනාව වගේ කරනකොට මේ කට්ටිය කීප දෙනෙක් මේ කකුල් පිච්චි පිච්චි ටැප් එකට අල්ලලා යනවා. ඉතින් මම සක්මන් කරා. මම සක්මන් කරේ අර අඩිය උස්සලා තියෙන තැන අඩිය ඉස්සුවාම එතන මුකුත් ස්පර්ශයක් නැහනේ. අන්නේ ස්පර්ශය නැති තැන හිත තිබ්බා. ඊළඟ අඩියෙත් ස්පර්ශය නැති තැන හිත තිබ්බා. ඊළඟ අඩියෙත් ස්පර්ශය නැති තැන හිත තිබ්බා. එහෙම හිත තියලා අඩි 10ක් 12ක් විතර ආව ස්වාමිනාංශ ඒක පොඩ්ඩක්වත් පිච්චුන්නේ නැහැ. අර ගිනි අඟුරු වගේ පිච්චෙන එක මේ අඩිය තියන් ඉන්න බෑ. හොඳයි. කතරගම යන්නත් පුළුවන්. ඒකට මම නෝනන්න මට ඒගොල්ලොත් අනේ ගිනි පා ගන්නෙත් මෙහෙම දන්නේ. ඒ ඒක ඊළඟ මට මතක තියෙන කෝකේවට තියෙනවා ස්වාමිනාංශ. ඉතින් මේ වෙලාව යනු මේ යෝගින් පිරිසගේ මට දුකයි ඒක නිසා. මේ ඒ ටික තමයි සමහරවල් තව මම මේ ගිය දෙසැම්බර් රිට්‍රීට් එකට එන්න බැරි වුණා. බැරි වුණේ මේ පුද්ගලිකව දරුවා විභාග ගන්න නිසා කියලා දුකේ තාරි. ඉතින් එතන සිල් සිල් රැකීමට මම ආස්ථාන සීල සමාදන් වෙලා පොතේ ලියාගෙන තමයි මම දැන් අද දවසේ මම පොතේ සටහන් කරනවා මගෙන් පාවක් කෙරුණද එහෙම කැඩුණද මොනවා හරි එහෙම කියලා. එහෙම එහෙම දවසින් දවසම මම සටහන් කරා. දවසින් දවසම සටහන් කරලා අර තුන් මාසෙම වස් කාලේ එහෙමම හොඳට ආශ්‍රාංග සීලයේ සමාදන් වෙලා හිටියා. අල්ලපු පන්සලේ හාමුදුරුවන්ට ගිහින් ඇහුවා මම වරදක් කරනවද මේ දරුවට පාඩම් කරන්න සැරකනුනේ ආදුව නැගිටින්න ඒක නිසා අනේ ඊළඟට හතරවෙනි වස්ක හතරවෙනි මාසේ තිරිය අපි ඉවර කරන්න යන්නේ <laughs> <laughs> ඔය ටික තමයි තව ෂෝක් එකක් තියෙන දවල් නැති කියන්න බෑ <laughs> ඉවර කරන්න ගිහින් ඩවුන් එකක් තියෙනවා ඉතින් නොයි ටික තමයි ස්වාමිනාන්ත එතකොට අර භවංග සිතද රෙහිම යන්නේ භවංග සිතද ඒක තමයි මං අහන්නේ අර දැන් සිත දැනුන්නේ නැහනේ සිත දැනුන්නේ නැහනේ මේ සිතට දැනුන්නේ නැහනේ මගේ අර වෙච්ච එකද වැටිච්ච එක දැනුන්නේ නැහැ පිච්චිච්ච එක දැනුන්නේ නැහැ නෑ ඉතින් අරමුණු කරන තැනනේ අහුවෙන්නේ දැන් මෑනියෝ ඒ කියන්නේ කකුල පිච්චෙනකොට ඒ පිච්චෙන තැන අරමුණු කරන්නේ නැතුව පිච්චෙන්නේ නැති තැනක් අරමුණු කරලා තියෙනවා. එතන තමයි හිත සමාධිමත් වෙන්නේ. එතකොට හිත එතන සමාධි වෙන්න සමාධි වෙන්න අතෙන්ට අවධානය යොමු වෙන එක අඩු වෙලා යනවා. පිච්චෙන තැනට අවධානය යොමු වෙන එක අඩු වෙලා යනවා. ඉතින් ඒක මගේ හැරලා වගේ යනවා. හැබැයි සමහරට කකුල පිච්චිලා තියෙන්න පුළුවන්. <laughs> තේ වේදනාව දැනුන්නේ නැති උනාට. නෑ මං කියන්නේ මේ يعني ඇත්ත වශයෙන් මේක පිච්චලා තියෙන්න පුළුවන්. නමුත් අපි අතෙන්ට අවධානය යොමු නොකළ නිසා අපිට ඒක මනසට අරමුණු වෙන්නේ නෑ. එහෙම දැත්තා වෙන්නේ. හොඳයි. එහෙනම් කමටහන අරගෙන හරි. ස්විච් එක දැම්මාම හරි. නෑ ඒ කියන්නේ ඇතින් නැතින් සබහාය බලමින් යන්න. එතෙන්දී අපේ කයේ කියන්නේ මෙන්න මේ තනය කියලා නිශ්චිතව වැටහුන් නැතුණාට ප්‍රශ්නයක් නෑ. කොහේදෝ තැනක ඇතීමක් නැතිවීමක් තියෙනවා. අන්නේ ඇතීම නැතිවීම ස්වභාවය තුල විතරක් හිත පවත්වාගෙන යනවා. ඒ සුවදායක ලෙස උන්ට ඒ කියන්නේ එතන ඉතින් තව එහාට යන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ ඇතීම් නැතිවීම ස්වභාවය දකිමින් බොහොම සැහැල්ලුවෙන් වාසය කරනවා. සමහරවිට ඉතින් ඕකෙන් තව එහාට යන්න පුළුවන්. ගියාම බලන්න. තව එහාට කියන්නේ ඉතින් කොහොමද? ගියාම කියන්න. ඕකම කරලා. ඕකම කරන්න. හොඳයි සමන්. බොම් පින් සමාවෙන අනුන්ගේ කාලේ. <laughs> හොඳයි හොඳයි හොඳයි. තේරුවන් සමන්. අනිත් අය සතුටින් හිටියා. තේරුවන් සමන් සමන් වහන්සේ මම කෙටියෙන් කියන්න එහෙනම්. එදා මම වාචිකව ප්‍රශ්නයක් ඇහුවා චිත්තානුපස්සනාව ගැන සමාධිය ගැන සමාධියන විදියයි අර ඊට පස්සේ දවස් දැන් දවස් තුනකට කලින් චිත්තානුපස්සනාවේ අර අත්දැකීම් කීපයක් ලියලා ඉදිරිපත් කරේ මම. එතකොට ඒ චිත්තානුපස්සනාවේදී සිත සමාධිය වෙනකොට මේ නැවත අර ධාතු ගුණ මතුවෙන ලක්ෂණත් එනවා. එතකොට චිත්තානුපස්සන සිතේ හිස් බව දකින්න ඕනද ධාතු ලක්ෂණ මෙනෙහි කරන්න ඕනද? කියන්නේ හිත බලබලාම ගියා නම් හිතේ සිතුවිලි එන යන දිහා බලබලා ගිහිල්ලා එතන සිතුවිලිටින් තොර ස්වභාවයක ඉන්නවා නම් එතන ඉන්න බලන්න. අයි ධාතුන් මත වෙන්න පුළුවන්, වේදනා මත වෙන්න පුළුවන්, නොදැම්මට කමක් නැහැ. එතනදී පොඩ්ඩක් මේ හිතේ තියෙන නිදහස් ස්වභාවය තුළ ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒක ධාතු ගුණ මත උනාට ඒවා තරකන්නේ. දැන් අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මෙතෙන්ට දැන් අපි ඒක මුලින් බැලුවානේ. ඒක බලලානේ දැන් මෙතෙන්ට දැත්තේ. ඉතින් දැන් මෙතනින් යන්න පුළුවන් දැන් එහාට. ඊළඟ සමහර පාරයන්ක වලට වාඩි වුණාම චිත්තානුපස්සනාවටම යොදන්න බැරි තත්යක් එනවා. ආනාපාන සතියත් කමන්නේ. පොඩ්ඩක් හදලා යන්න. හදාගෙන තමයි චිත්තානුපස්සනට යන්න වෙන්නේ. ඒකේ විදිහනේ ඒක හරියට. එහෙම තමයි වෙන්න තියෙන්නේ. මොකද නැත්තම් කියන්නේ අපිට හැදි සතිමත් භාවයේ මදිනම් හොඳට අපි පිහිටපු ගතියේ මදිනම් මේකට එකපාරට යන එක සුදුසු නෑ. ඒ මටම තේරෙනවා ඒක ඒක හදාගෙන යන්න ඕනේ. හොඳයි. හොඳයි. හොඳයි. එහෙනම් අපේ පැය කමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරතලා තියෙනවා. නැවතත් සවස් 5ට ධර්ම දේශනා වාරය සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.